තයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සිළුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පාත්තමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බසෝ රූප සංඥාණං සමතික්කම්ම පටිග සංඥාණං අත්ංගමා නානත්ත් සංඥාණං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහරති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වාගෙන යන මේ පාඩම් පන්තිය එහෙම නැත්නම් මේ නව අනුපුබ්බ විහාරා කියන මේ විහාර ස්ථාන නවයේ අනුපූර්වෙන් දැන් අපි අවිල්ලා ඉන්නේ මේ ආකාසානං ඡායතනෙ කියන සම්දිස්ථානෙටයි නැත්නම් ඒ ලැබුම් පොළටයි එහෙම නැත්නම් මේ හැරවුම් ලක්ෂයටයි ඉතින් ඒක අර මෙතෙක් කරගෙන ගිය විස්තරයේම තව දිගුවක් නැත්තම් ඉදිරියට කරගෙන යෑම. එහෙම නැත්තම් ඒ සංදි ස්ථානයේ තියෙන විශේෂත්වය කියන්න පුළුවන් රූප ධානය වල ඉඳලා අරූප ධානය වලට මාරු වීමක් මෙතන සිද්ධ වෙනවා. ඒක රූප ධානයක එකක ඉඳලා අනිත් එකට මාරු වෙනකොට තියෙන වෙනස්කමට වැඩිය ඇති නැති වෙනසක් ඇති කරනවා. පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන හතර කියනකොට ඔක්කොගෙම යම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් කායගත සතිය එතන ආනාපාන සතිය එහෙම නැත්නම් පිම්බීම ඇකිලිම වගේ අරමුණක් එක්ක තමයි කටයුතු කරන්නේ. ඒ හරහා නැත්නම් මේ පළවෙනි ධ්‍යානයේ හරහා දෙක තුන හතර කියන ධ්‍යාන වලට යනකොට ඒ අරමුණෙහි යම් යම් විපිරියාස සිද්ධ වෙනවා. වෙනස්කම් සිද්ධ වෙනවා. වෙන විදිහකට කියනවා අර ගොරෝසුව ඕලාරිකව ඝන බහලව තිබිච්ච අරමුණ අර ධ්‍යාන දිගේ යනකොට එnde end end end සිුම් වෙලා හතරවෙනි ධ්‍යානයට යනකොට ඒ අරමුණ ස්පර්ශ කරගන්න බැරි නැත්තම් අරමුණ අරමුණු කරගන්න බැරි සංඥාවක් වශයෙන් බොඳ වෙච්ච තත්වයකටපත් වෙනවා. ඉතින් ඒතිෙදිත් මේ යෝගාවචරයා ඒ උපේක්ඛා සති පාරිශුද්ධින් කියන විදිහට ඒ පිළිබඳව නොසැලෙන සතිය පිරිසුදු කරගෙන වෙන විදිහට කරන සතිය රූප ධර්මයන්ගේ පිරිසුදු වෙලා දැන් හරියට ගුවන්ගත වුණා වගේ තවදුරටත් පොළවේ නෑ ආන්නේ මත්තමට ඇවිල්ලා ඉන්නවා එතකොට ඒ කෙනාට තේරෙනවා මේ රූපයේ හිටියට දැන් දැන් රූපෙන් සමුගන්න එනතන් නික්ම යන්න උන්ටම ආසන්නයි. ඉතින් ඒ తত্ত্বය සාමාන්‍යයෙන් යෝගාවචර ජීවිතයේදී හොඳ තීරණාත්මක තැනක්. ඒ මොකද හේතුව තමන් මේ යම් අත්තලක් අල්ලගෙන නැගිට්ටනම් දැන් මේ අත්තල නැතුව නැගිටින්න හදන වෙලාව. එහෙම නැත්නම් අපි හිතමු කකුල කැඩිච්ච කෙනෙක් කාලයක් කීලි කරුවක ආධාරයෙන් ඒකටම බර වෙලා ගිහිල්ලා එමි දෙමි දෙමි දර කකුල හයිවේ එක නේනකොට කීලි කරුවට දෙන බර අඩු කරලා කීලි කරුව නැතුව ඇවිදින්න දැන් පුරුදු වෙනවා. අන්න වගේ ආධාරයට උපකාරයට තියාගෙන හිටපු අත්වල ආධාරයට උපකාරයට ඉල්ලන දරුණු එල්ලෙන බැල ආලම්බණය නැතුව දැන් කටයුතු කරන්න පටන් ගන්නවා. ඉතින් අපේ සාමාන්‍ය අපි මේ එදිනදා ජීවිතේදීත් අපි මේ වගේ දැන් පහු කරමින් පහු කරමින් තමයි මෙතෙක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ භාවනා ජීවිතේදීත් අපි ගත්ත අරමුණෙන් සමුගන්නේ බොහෝමත්ම ක්‍රමික තාලයකට. ඒක කිසිම දැනක හැල හැප්පීමක්, කඩාවැටීමක් නැහැ. බොහොම ලස්සනට ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ හතරවෙනි ධ්‍යානයේදී කරන උපේක්ඛා සති පාරිශුද්ධින් කියන මේ වචනේ ඉඳලා දැන් මේ කියන්න හදන ආකාසානං ඡායතරට යනකොට තීක්ෂණ බුද්ධිමත් යෝගාවචරයෙකුට නම් දැනගත හැකි නැත්තම් ප්‍රත්‍යක්ෂණය කර ඇති ලක්ෂණ තුනක් මේ අපි අද මාතෘකාවට ගත්ත දවසේ මාතෘකාවට ගත්ත පාඩේ සඳහන් කරලා තිනවා සබ්බතු රූප සංඥානං සමතික්කම් අර රූපය ආනාපාන සති රූපේට මේක කියන්නේ වායෝ පොට්ටබ්බ රූපේ කියලා. ඒ වායෝ පොට්ටබ්බ රූපේ ගෙවිලා ගෙවිලා ඒක දැන් රූප සංඥාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් කියනවනම් වස්තුවක හේවණල්ලක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒක හැඳි ගෑවිලා ගිහිල්ලා. ඒ තිබුණ අර හැඩ තල මොකුත් නැහැ නිකන් ලොඳ වෙලා ගිහිල්ලා නිකන් බොඳ වෙලා ගිහිල්ලා නිකන් හැඳි ගෑවිලා ගිහිල්ලා. ඒක හොල්මන විතරක් තියෙනවා. එහෙම නැත්නම් ඒක සංඥා විතරක් තියෙනවා. දැන් මේ හතරවෙනි ධ්‍යානෙ ඉඳලා පස්වෙනි ධ්‍යානට යනකොට ඒ සංඥාවත් ඉක්මවනවා. සබ්බසෝ රූප සංඥාන සමතික්කම. පටිඝ සංඥානං අත්ථගපාන. අරකයට හේවණල්ලක් හෝ සංඥාවක් හෝ ලොඳ ගතියක් බොඳ ගතියක් තියෙනකන් අත දැම්මොත් හැප්පෙන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් අතට ස්පර්ශ වෙන ගතියක් තියෙනවා. ඝර්ෂණයක් තියෙනවා. ඒකට ස්පර්ශයේ තියෙන ඒ ස්පර්ශකින චෛතසිකයේ පෙන්නකොට ඒ යම් කිසි දෙයක් හැප්පෙන්න ඕනේ ඉන්ද්‍රයන්ගේ ඒ ඉන්ද්‍රියන් කිපෙන. ඒ හැප්පෙන ගතිය නැත්තම් ඒ ඉඳුරංගේ ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කියනවා මේ පටිඝය පටිඝය කියලා වචන දෙපාරක් පාවිච්චි කරනවා. තද බද්ධ වෛරයට පටිඝය කියලා කියනවා. මේ ස්පර්ශයට ඝර්ෂණයට එහෙම නැත්නම් පීරිගය වෙන ගතියට ඒ පටිඝය කියලා කියනවා. ඒක නිසා මේ අත වැනුවට හැප්පෙන දෙයක් නැහැ දැන්. ඒ වගේ ඉස්සෙල්ලා නම් හුස්ම ගන්නකොට නාසිකාග්‍රය හරි උඩුතොලේ හරි නාසයේ නැමෙන තැන හරි නැත්නම් පිම්බීම හැකිලිම සිදු වෙනකොට ඇඳුම් වල ගෑවෙන ප්‍රමාණය හෝ උදරේ පිම්බීම හැකිලිමෙන් මොකද්ද හොල්මනක් සියුම් වේගන සියුම් වේගන යනවා අන්නේ ස්පර්ශයේ පීරි ගෑවෙන ගතිය පිරිමැදීම ඒ පටික ගතිය අත්කම ඉවර වෙනවා දැන් ඒ කියන්නේ රූපණ ගතිය කියලා තමයි මේකට කියන්නේ රූපේක තියෙන රුප්පන ගතිය කුප්පන ගතිය හැප්පෙන ගතිය ගැටෙන ගතිය නෑ. ඊ ගාවට ඒ කියන්නේ මේ හතර දිනදා ආකාසානංචායතට යනකොට නානත්ත් සංඥාණං අමනසිකාරා. මේ සංඥා තියෙනකන් තමයි බලන දේ ඇතුළත කළු සුදු එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර හතරස් ආදී වශයෙන් එක එක ප්‍රමාණ සංඥා කරන්න පුළුවන් වෙන්නේ රූපේ ওই තියෙන ගැටෙන ගතිය තිබුණොත් තමයි. රූපේ අයින් වුණාට පස්සේ ඒකේ ආය මනින්ද කිරන්න වෙලාවක් බලා ගන්න තිසා වශයෙන් හෝ ආකා මේ කාලයේ වශයෙන් මනින්න බෑ. ඒකට ඒකේ කතන්දර හදන්න බෑ. ඒකේ ගැට වැටෙන්න තැනක් නැහැ, හැප්පෙන තැනක් නැහැ. ඉතින් ඒකේ නානත්ත් ගතියක් නැහැ දැන්. රූප තියෙනකන් මේකේ විවිධාංගීකරණය වෙන්න පුළුවන් විචිත්‍රතා තියෙන්න පුළුවන් සිද්ධි බහුල භාවයේ තියෙන්න පුළුවන් කාමයේ උපදින්න පුළුවන් මොකද ඒ රූපවල විවිධ හැඩතල වලට ආස කරන ගතිය තමයි මේ රූප රූප වලට ඇහැ විවිධාංගීකරණය වෙනවා සද්ද රූප වලට කන විවිධාංගීකරණය වෙනවා ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප මේ එක එක රූප අනුව තමයි මේ ඇහැ කන නාසය දිව කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් එක එක විදිහට Taman කැපී පෙනෙන්න හැදලා කතන්දර ගොතනවා. මේ රූප කියන එක භාවනා ශේෂ්ත්‍රයෙන් තිරයෙන් මැකිලා ගියාට පස්සේ ඒ ඔක්කොම පේන්නේ සමස්තයක් එකක් ශක්තියක් විදිහට විතරයි. ඒක ඊට පස්සේ නානත්ත් සංඥා ගන්න බෑ. ඒකෙන් කතන්දර හදන්න බෑ. මේ මුල, මේ මැද, මේ අග, එහෙම නැත්නම් මේ උඩ මේ යට මේ උතුරු දකුණ හිත මොකක්වත් හොයන්න බෑ. එහෙම නැත්නම් කියනවා නම් නිකන් දිශා මාරු වෙලා ගියා වගේ. අපි මේ පොළවේ ජීවත් වෙනකොට අපිට තියෙනවා මේක උතුර මේක දකුණ මේක මුල මැද අග කියලා. ඉතින් ඒක අජිතාවකාශගත වෙච්ච ඒ අජිතාවකාශ ගාමියෙකුට උතුර දකුණක් නැහැ. එයා නිතරම මේ ෂට්ලේ කැරක් කැරකී තියෙන්නේ. උතුරු දකුණ තියෙන්නේ පොළොවට සාපේක්ෂව තමයි. යම් වෙලාවට පොළොවෙන් එහාට ගියාට පස්සේ තමන් ඉදිරියට යනවද පස්සට යනවද කැරකිනවද ඉන්නවද කියලා මොනම තාලකින්වත් බලන්න බෑ මොකද ඊට සාපේක්ෂ වස්තු නැහැ. ඉතින් ඒක නිසා එයාට මේ පාලක මැදිරියෙන් කියන්න ඕනේ අපේ රටේ මේ වෙලාව උදේ 8යි දැන් ඉන්නේ අසවල් තැන කියලා. ඒ ඉන්නේ කනට පේන්නේ මොකද සංසන්දනාත්මක කරන්න කිසිම ආකාශ වස්තුවක් පේන්නේ නැහැ. තිබුණත් නිකන් තරු වගේ ඈත තියෙන දෙයක්. ඉතින් එතෙන්ද ගියාට පස්සේ වගේ මේ යෝගාවචරයටත් ඒ Taman අර සිංහලෙන් කියන කියන්නේ ඇඩ්‍රස් නැහැ කියලා එකක් තියෙනවා. ඇඩ්‍රස් නැතුව යනවා. මොන විදියෙන්වත් Taman පටන් ගන්න ඉඳලා මෙතෙන් ආවට පස්සේ මොනවද උනේ හොයාගන්න බෑ. ඉතින් ඒක භයානක මානසික කඩාවැටීමකට හේතු වෙනවා. මේක ලෑස්තිලා කිය නැත්තම්. තමන්ට අර මම අසවලා කියලා අඳුර ගන්න තියෙන මේකට අපි සිංහලෙන් කියන්නේ අනන්‍යතාවය කියලා. අනෙකෙක් නෙවෙයි මම අසවලාමයි. අන්නේ අනන්‍යතාවය රැකෙන්නේ පිටිතක් එක්ක ඉන්නකොට තමයි. ඒ අනන්‍යතාවය නැති වෙලා යනවා. මොකද හේතුව ඒක ගලපගන්න උතුරු දකුණ මැන ගන්න දෙයක් නැතුව යනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවට යනකොට ඒ යෝගාවචර පේන්නේ මම නැති වුණා කියලා. බාහිර වස්තු නැති වෙනකොට පේන්නේ ඒ බාහිර වස්තු මත භාවනා කරමින් ඉන්න යෝගාවචරයට Taman නැතුණයි කියලා. වස්තුව ගොරෝසු නම් මම ගොරෝසුයි. වස්තුව සියුම් නම් මගේ හිත සියුම්. වස්තුව තාම සූක්ෂම නම් මගේ හිත තාම සූක්ෂමයි. ඒ නිසා මේ කාම ලෝකේ ඉන්න කෙනා අර ගොරෝසුම දේ තමයි අල්ලන්නේ. නිතරම ගොරෝසු දේ අල්ලනවා. ඒක සියුම් වේගන කියලා අති සූක්ෂම වේගනට එයාට ඇඩ්ඩස් නැතුව යනවා. ඉතින් ඒකට කැමති නැහැ. ඉතින් මෙතන ගිහිල්ලා අර නානත් සංඥාව නැති වෙලා යනවා. එතකොට එයාට මේක දිහා බලලා දැන් මේ අනන්ත වූ ආකාශයේ මම ඉන්නේ කියලා හිතෙන්න නම් පුන්නතරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනද කියලා හිතන්න. දැන් මේ බලන්න හිටපු අපි කිව්වොත් ගංගන ගාමියෙක් අජටවකාශ ගාමියෙක් ගන්න වෙන්නේ. මේ පොළොවේ හැතැම්ම 6කට ගිය ගමන් පොළොවට තියෙන ආකර්ෂණය නැති වෙනවා. එක්කින අපි කක්ෂගත වෙනවා කියන්නේ. පොළොවත් එක්ක බන්ධනේ තියෙන්නේ හැතැම්ම 6ක් දුර විතරයි. ඒකත් දැන් අපි ඉන්නේ තාමත්ම ඝන බහල වායු ස්තරයක උඩට යන්න යන්න යන්න වායුතලය බොහොම චියුම් වෙනවා උඩම මට්ටමේදී වාතයේ ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ මොකද වාතයේ රඳා පවතින ගුරුත්වාකර්ෂණයක් නැහැ ඒකෙන් එහාට ගිය ගමන් ඒ ඒ අජිතාවකාශ යානයේ පොළොවට ඇදෙන්නේ නැහැ ඇදෙන්නේ නැති නිසා මේ තල්ලු කරලා ඇතහැරියොත් ඒක අනන්තය දක්වාම යනවා හැප්පෙන්න කිසිම ඝර්ෂණ වෙන්නේ කිසි දෙයක් නැහැ. ඒක නිසා මේ පොළොව වටේ හැතැම් හයකින් කැරකිකී ඉන්නකොට අපි කියන එක කක්ෂගත වෙලා තියෙන කියලා. එයින් එහාට ගියාම ආකර්ෂණයක් නැහැ. ගැටෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ තල්ලු කරලා ඇතෑරියොත් ඒක ආකාශයේ දිගේ දිගටම යන්නේක විතරයි වෙන්නේ. ඉතින් එහෙම යනකොට දැන් අර පෙනිච්ච ලෝකයේ එක්ක හඳ වගේ එක්ක තරු වගේ පුංචි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකයි අනිත් තරු අතර වෙනසකුත් නැහැ. මෙහි ඉන්නකොට නම් අප්පගේ බුදලේ අම්මගේ බුදලේ මේක උතුර මේක දකුණ මේක සරු පොළොව මේක නිසරු පොළොව කියලා මේ බදාගෙන මැරෙන්න හදනවනේ. හරියට කියලා බැලුවට පස්සේ ඒක නිකන් තිතක්. අපි ලෝක සිටීමේ පුංචි තිතක් අපි ලංකා. අතෙන් ගියාට පස්සේ අජටවකාශේ පුංචි තිතක් වෙනවා පොළොව. එතකොට යාට මේ අනෙකුත් ග්‍රහ වස්තුත් එක්ක ඒකේ විශේෂයක් හොයාගන්නත් බෑ. ඉතින් ඒක නිසා අර මෙතෙක්කල් පොළොවත් එක්ක තිබිච්ච අර තද්ද බන්ධනය ඒකට කියන්නේ මේ වෛරව බන්ධනය කියලා කියන්නේ. භූමාට දෙයියෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ පොළොවේ බැඳීගෙන ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට ඒක මෙහෙම ලස්සන කතාවක් තියෙනවා. මේ මිනිස්සයන්ට භූමාට දෙයියෝ පේන්නේ නැතිලු. හැබැයි භූමාට දෙයියන්ට මිනිස්සයා පේනවා. මිනිස්සයා ඊට වඩා ගොරෝසුයි. මිනිස්සයාට භූමාට දෙයියෝ පේන්නේ නැහැ. මොකද භූමාට දෙයියෝ සියුම්. ඊට පස්සේ චාතුම් මහරජික දෙයියන්ට බුහුමාට දෙයියෝයි මිනිස්සෙයි පේනවලු. හැබැයි බුහුමාට දෙයියන්ට චාතුම් මහරජික දෙයියෝ පේන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඊට වෙඩිය සිව්. ඊට පස්සේ තාවතින්ස දෙවිවරුන්ට ওই චාතුම් මහරජික බුම්මාට මිනිස්සු ඔක්කොම පේනවා. ඒ තුන් දෙනාටම තාවතින්ස පේන්නේ යාමේ තුසිතය පරිනිම්මිත වාසවත්ය පසවත්ති පරමිත වාසවත් කියන්නේ ඉහළට ඉහළට යනකොට පල්ලෙහා පල්ලෙහා තිනවා පේනවා උඩ ඉන්නවා පේන්නේ මොකද එන්නේ එන්නේ එන්නේ සිව්. ඒ කතාව ඇත්තට මේ බණ්ඩ කිසි වැඩක් නැහැ මම දන්න කම්පෙන්නාට මේ කියන කතාව. කොහොම හරි එහෙම උඩට ගිහිලා අපි ගුරුත්වාකර්ෂණය ගැලවුණාට පස්සේ මේ පීන දේවල් වල මොනම වෙනසක්වත් නැහැ. අපි මෙතෙක් කල මේ ඉඩම් අක්කරේට මේ පැලහිනි වැටට මිනිමරා ගන්න ලෝකේ උඩට ගියාට පස්සේ එතකොට ඒව පිළිබඳ සංඥාවක් ඕ ඔයක ගැටීමක් හෝ ඒව කතන්දර කතන්දර ගැටීමක් නැතුව යනවා. ඉතින් ඒ කියන්නේ මේ මිනිස්සු ඉවරයි. මේ අපි ගත කරන රණ්ඩු සරුවලේපෙන් කරච්චලේ තියෙන ලෝකෙත් එක්ක බලනකොට මෙතෙන් ගියාට පස්සේ පුදුමාකාර තනිකම්බ දෝෂයක් පාලුකමක් ඇති වෙනවා. ඒ කියන්නේ ගිහිල්ලා මේක භාවනාවේ දිනුවා එහෙම නැත්නම් මේ නව අනුපුබ්බ සත්තා වාසවල එක පట్టල තැනක් සමතුලිත තැනක් කියලා මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අපිට කියලා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අපිට කිව්වොත් යනකොට මේ මෙම තැන් හම්බ වෙනවා බය වෙන්න එපා. සද්ධාව කඩා ගන්න එපා. සතිය කඩා ගන්න එපා. සීල කැඩෙන්නේ නැහැ. ඕකට මුණ දෙන්න කියලා. ගිහිල්ලා එතන පట్టල වෙන්න එහෙම නැත්නම් එතන ස්ථාවරයක් ලබන්න එහෙම නැත්නම් එතන ආවාසයක් කරගන්න මේ තියෙන දේවල් එක්ක සංසන්දනය කරලා බලනකොට අපේ ස්වභාවික චින්තනයේ කවදාකවත් එහෙම තැනකට යන්න කැමති නැහැ. අපිට ඕනේ මේක බදාගෙන අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ මේ උප්පත්ති ස්ථානේ తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා බදාගෙන ඉන්න ජීවිතයත් එක්ක බලනකොට අතෙන්ද ගිහිල්ලා එතන පట్టල තැනක්ය සමතුලිත තැනක්ය කියලා තේරුම් අරගන්නවා කියන එක ඒකට කියන්නේ ආධ්‍යාත්මික දියුණුවක් කියලා නැත්නම් ආගමානුකූල දියුණුවක්. ඉතින් ඒක ඔය ගුරුත්වාකර්ෂණ කතාවේ යටතේ වාහනේ හදලා ගුවන් යානේ හදලා අජට අවකාශ යානේ හදනකොට ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර වගේ දෙයක් නිකන් භෞතික විද්‍යානුකූලව විස්තර කරලා තන්තන්දනයකල් බලන්න පුළුවන්. නමුත් මේ ලෝකේ ඉන්න කෙනෙකුට කවදාකවත් පොළවේ ඇතැම් හයක් යහපැත්තේ තියෙන කිසිම දෙයක බරක් නොදැනෙන ගතිය හිතා ගන්නවත් බෑ. මේකේ ඉන්නකොට අපිට පේන්නේ මේ සක්මන් කරනකොට බලන්න උරිස් දෙක කොච්චර බරද කියලා. උත්සගෙන ඉන්න බැරි තරම්. මොන දේ කරන්න ගියත් මේ ශරීරයේ මහ ගොරෝසු ඕලාරික ගතියක් තියෙනවා. නමුත් ඒ ගුරුත්වාකර්ෂණ නැත්තනට ගියාට පස්සේ මේ කිසිම බරක් නැහැ. ඒක නිසා අපිට භෞතික විද්‍යාව උගන්වන සර් කිව්වා උඹට කොච්චර උල් පහින්න පුළුවන්ද කියලා. අපි බර නැහැ කුලන අඩි 3ක් විතර පැන්නේ නැහැ. චැලෙන්ජ් කරන්න කිව්වා හන්දට ගියොත් 18ක් පනින්න පුළුවන් කියලා. ඔහුදී ගුරුත්වාකර්ෂණය 6 ගුණයක් අඩුයි. අපි මේ අඩි 3ක් පනින්න පුළුවන්, එතන 18ක් පනින්න පුළුවන්. දැන් අජිතාවකාශර කියලාද පනින්න නැතුව ඉන්න බැරි කයි ප්‍රශ්න. කොතනකවත් නැහැ. ආන් මේ වගේ දෙයක් එක්ක මේ ජීවිතේදීම දැක්කොත් මේ ගත කරන භාවනා කරන ජීවිතයෙන් දැකලා එතන සමතුලිත භාවයක් ළඟින්න පුළුවන් තරක් වඩටපත් කෙරුවොත් මේ කාමභෝගීන් මේ ගත කරන මේ රණ්ඩු සරුවලේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන අසුචි වලක ඉන්න අසුචි පණුව අසුචි කැලලක් ගන්න කරන සටනක් වගේ කියලා. ඉතින් ඉඳලා හිටලා එකකට ලොක් කැලලක් හම්බෙච්චාම උඩ පයින්වලු මට අද ලොකු කැලලක් හම්බුනායි කියලා. ඒක අරගෙන පීනනවලු අනෙක් කටියට දෙන්නේ නැතුව. ඒක තමයි මේ කක්ක ලෝකේ හැටි. ඉතින් අදින් ගියාට පස්සේ යාට මේක දිහා බැලුවොත් පේන්නේ දැන් මේකේ ඉන්න කෙනෙකුට මේක කොහොම කියලා දෙන්නද? ගුරුත්වාකර්ෂණය නැති తত্ত্বය මේ ලෝකෙන කියලා දෙන්න බෑ මොකද හිතන්නවත් බෑ මොකද අපි ලද්දාපට ගුරුත්වාකර්ෂණයට අහු වෙලා තියෙන්නේ. නමුත් ඔය ප්ලේන් එකේ එක ඩයිව් එකක් තියනවලු ඒක අදට අවකාශ ගානට පුරුදු කරනට පේන්නනවා. ඒ රවුමක් කරගොන්ට ඒක තප්පර 30ක්. ඒ රවුමේ එක තැනකදී ගුරුත්වාකර්ෂණය නැති වෙනවා. අහසෙන්තරාව. එහෙම කළා තමයි මේ අජටවකාශ ගාමින් පුරුදු කරන්නේ. ඔබ එහෙ ගියාට පස්සේ මේ විදිහට ඉන්න බෑ. ගියප්පන් එහෙම කණ්ඩ ගියොත් නහයට යනවා. ඔක්කොම පාවෙන. ඒක නිසා මේ ටූත් පේස්ට් ටියුබ් එකක් වගේ එකක් අරගෙන මිරිකලා ඒක කටට ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ වගේ තැනකට ඒක ඒ ගුරුත්වාකර්ෂණය නැති තැනක ගංගනගාමී පුරුදු වෙනා වගේ මේ ලෝකෙ හිටපු කෙනෙක් ධ්‍යාන හතර වශයෙන් ගිහිල්ලා අන්තිමට ආනාපානේ නොදැනෙන තැනකට ගිහිල්ලා මේක තියනවද නැද්ද කියලා බලන්නේ නැතුව මේක පවතින්න පුළුවන් තත්යක් කියලා එකේ ගත කෙරුවොත් එයා ආකාසං අනන්තං කියලා මෙනෙහි කළ මෙනෙහි කළ අනන්ත වූ ආකාශයට ඉතියෝදාගෙන ඉන්නවා. ඉතින් ඒ తত্ত্বය එතෙන්ද ගිහිල්ලා ඒකට සමාදන් වෙලා එහෙම නැත්නම් අපි කියන එකට සමවැදිලා එහෙම නැත්නම් සාක්ෂාත් කරගෙන ඉතින් ඉන්නවා කිව්වහම හිතෙන්ද ඉඳ තිනෝ නිවන් දැක්කයි මේ කාම ලෝකයෙන් අයින් වුණාට පස්සේ හම්බෙන මේ විවේකය, මේ හම්බෙන අනන්ත ගතිය, මේ හම්බෙන ගැටුමක් නැති ගතිය හිතා ගන්න බැරි තරම් ලොකු වෙනසක් ඇති කරනවා. ඉතින් ඒ නිසා සමහරු සමහරලාට මම හිතන්නේ ගිය ආත්මවල හොඳට භාවනා කර පුරුදු වෙන්නේදී එතෙන්ද ගියාට පස්සේ ඒ අනන්ත වූ ආකාශ ගතිය එහෙම නැත්නම් හිස්තැන්න පුදුමාකාර ආසාවක් ඇති කරගන්න. තව සමහරු ඒකට පුදුමාකාර බයක් ඇති කරගන්නවා තනි වුණා, පාළු වුණා, යන්නේමක් නැති වුණා, කරකොලත ඇරියා වගේ උණයි කියලා. ඉතින් මේ දෙකෙන් කොයි එක වෙයිද කියන්න බෑ. ඒක මේ පළවෙනි සැරියේ මේ යනකොටම අපිට බයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ බුද්ධෝත්පාද කාලෙක නම් බණ අහලා තියෙනවා නම් මේ ගුරුත්වාකර්ෂණ වගේ දේවල් අනුව එහෙම ගුරුත්වාකර්ෂණ නැති තැනුත් ලෝකේ තියෙනවයි කියලා දන්නවනම් හිතා ගන්න පුළුවන් වෙයි. ඒ වගේ තැනකට ගියයි කියලා. ඊට පස්සේ කොච්චරක් වශී කරන්න වෙයිද? එතෙන්ද ගිහිල්ලා එතන සමතුලිතතාවයක් සමබර භාවයක් ගන්න. ඉතින් ඒක රූප ලෝකයට සාපේක්ෂ දෙයක් නිසා ඒක වෙනමම මාත්‍රකාවක් වගේ එහෙම නැත්තම් කියනවා ඇති නැති වෙනසක් ඒකේ තියෙනවා. මේ භාවනා කරනකොට නැත්තම් මිනිස්සෙක් කියලා ගන්න හැම වෙලාවෙම ආස්වාසි වල ප්‍රසවාසයට යන ඉස්සලා චිත්තක්ෂණයක ඕක හම්බ වෙනවා අපට. කවදාවත් දකින්නේ නැහැ. මොකද අපි ඒ තරම් අර ගොරෝසු ආස්වාස් ප්‍රසවාසයත් එක තමයි කතන්දරේ ගොතන්නේ. ප්‍රසවාසයේ 100%ක්ම නැති වෙලා ඊට පස්සේ ආස්වාසය පටන් ගන්න ඉස්සලා පොඩි මයික්‍රෝ ලෙවල් එකේ එහෙම නැත්නම් ක්ෂුද්‍ර මට්ටමේ පොඩ්ඩක් අත්දකින්න ඒකට අවුරුදු 100ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් වුණත් එක හුස්මකවත් මෙහෙම කෙලවර දැක්කද කිව්වොත් එයාගෙන තියෙනවා නම් දකින්න එපායි දකින්නවා නම් තියෙන්න එපායි මම හුස්ම ගන්න තියෙන අවුරුදු 120ක් කෝටි 13ක් හුස්ම කවදාකවත් හිස්තන දැකලා නැහැ ඒ මොකද දකින්න කැමති නැහැ අපි දකින්න කැමති මේ ඇති ඇති ඇති යමක් තමයි අපි මේ රජ කරන්නේ ඒකට කියනවා මේ ආස්තික ලෝකය කියලා නාස්තික ලෝකෙට පුදුම බයක් තියෙනවා. ඉතින් මේ ආස්තික ලෝකේ ඉන්නකම් කවදාකවත් නිවනක් නැහැ කියලා කියන්න පුළුවන්. මේ ඇතිතන මේක ඇතුලේ නිවනක් නැහැ. මේ ආස්තික ලෝකෙම භවනා කරත් නැතත් යම් ප්‍රමාණයකට නාස්තික ලෝකේ තියෙන එක අපි දකින්නේ නැත්නම් අපි ඒකට සූදානම් වෙලා නැහැ. අපි දකින්නේ ඒක ඇබැග්ගයක්. අපි දකින්නේ ඒක අනතුරක්. එහෙම නැත්නම් කන්දොස් කිරියාවක්, එහෙම නැත්නම් අරියාදුවක්, එහෙම නැත්නම් කවුරුරු හුනියමක් කරලා, එහෙම නැත්නම් ඩිමෙන්ෂියා, එහෙම නැත්නම් ගිඩිනස්, එහෙම නැත්නම් ගොඩක් නම් තියෙනවා. මම ඒක විතර දන්නේ නැහැ. ඉතින් ඒ වෙ එනකොටම විජහට ගිහිල්ලා ඇපනූලක් අයින් කරනවා. එහෙම නැත්නම් බඩුරක් ගැට ගන්න බෝධිනාථ ගාව මොකද්ද එකක් වුණා අයියෝ කොහෙ ගියාද දන්නේ අනේ එහෙම කරදරයක් නම් වනේ වන සිව්පායකටවත් නොවේවා කියලා පඳුරක් ගැට ගන්න. මොකද අර පැවැත්ම එක දිගටම යන්නේ නැතුව එක තැනක ගැස්මක් ආවොත් පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් සාසනයක වැඩ කරන ධර්මයක වැඩ කරන කෙනෙකුට මේකට ගිහිල්ලා මෙහෙම එකක් තියෙනවා දැක්කේ නැති නිසායි මේ තමයි බැලුවේ නැති නිසායි පේන්නේ නැත්නම් මේ ලෝකේ කිසිම තැනක පැවැත්මක් නැහැ. කඩ කඩ වීම තියෙන. නමුත් ඒ කඩ කඩ වෙන අතරමැද දකින් නැති වෙන්න තමයි අපේ ඉඳුරන් හැදිලා තියෙන්නේ. ඒකට බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ කඩ කඩ වෙච්ච පළු දෙකක් අතර වෙනස නොදක්වා මේ දෙක ගැටලන එක තමයි තෘෂ්ණාව කියන මහුංකාරික වැඩේ. ඒ අතරමැද ඉඩ පේන්න තියන්නේ. ඒක පැලැත්තට දාලා වහලා පොටි කාලා කපලා පේන්ට් එකක් ගහලා පේන්නේ නැති වෙන්න හදලා දෙනවා. නමුත් එහෙම නැති කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. කවදා හරි මේ තියෙන දේ ආස්තිකත්වය රූපය ගෙවම් කරනවා. කරගෙන කරන යනකොට ටික ටිකනේ ගෙවෙන්නේ. නැතිම තැනට ගියාට පස්සේ යාට මේ හිස්තන ආකාශේ පේන්න පටන් අරගත්තොත් එයා ඒක වෙන්න පුළුවන් දෙයක් සමතුලිත දෙයක් මේක ආවාසයක් වෙන්න පුළුවන් කියලා මේක හුරු කරගත්ත කියමු ලේසියට නිසා නෙවෙයි මම මේ කියන්නේ මේ දිග කතාව කෙටි කරන්න ඕන. ගියාට පස්සේ අනිත් දවසේ හුස්ම ගන්නකොට යාට තේරෙනවා ඇත්තටම ආස්වාද ප්‍රසවාස දෙක අතර මේක තියෙනවා. ප්‍රසවාස ආස්වාද දෙක අතර මැදක් තියෙනවා. බැලුවොත් පැලිර තියෙනවා. බැලුවේ නැත්තම් එක දිගට යන හුස්මක් තමයි තියෙන්නේ. ඒක හරියට හොඳටම අවකාශයට ගියාට පස්සේ මහ පොළොව නැත්තේ නෑ නමුත් ඒක මේ අනිකුත් ලක්ෂයක් කෝටියක් තරු අතර තියෙනා වගේ ඊට පස්සේ ආ බලන්නේ අවකාශය පැත්තෙන් මිසක මහ පොළොව පැත්තෙන් නෙවෙයි. එනතන රූපේ පැත්තෙන් නෙවෙයි. භාව ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි බලන්නේ අභාව ප්‍රත්‍යක්ෂයෙන් බලන්න ගියොත් පේන්න පටන් ගන්නවා බලන බලන හැම තැනම මගේ පැලිරි රාශියක් තියෙන්නේ. ඒක මේ එක යායට හදාගන්න තමයි අපි මේ කතන්දරේ ගොතන්නේ. එහෙම නැත්නම් ප්‍රපංච කරන්නේ. මෙව අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපි රූපයක් බලලා ඊට පස්සේ සද්දයක් අහනවනම් රූප බලන කතාව සද්ද අහන කතාවට සම්බන්ධයක් නැහැ. අපි නමුත් මේ දෘශ්‍ය ශ්‍රාව්‍ය එකක් බලලා ඒ අතර ගැට ගැට ගහ ගන්නවනේ. ඒක හරියට චිත්‍රපටියක් පෙන්වනකොට පරණ ප්‍රොජෙක්ටර් එක රූප රාමුවක් දිස් වෙනවා ඊට පස්සේ අන්ධකාරයක් වෙනවා ආය රූප රාමයක් දිස් වෙනවා ආය අන්ධකාරයක් වෙනවා. ඉතින් මේ රූප රාම දෙක අතර තියෙන පුංචි වෙනස අපිට පේන්නේ පනාව වගේ. ඇනිමේෂන් වෙනවා. හැබැයි කවදාකවත් අතරමැද තියෙන අන්ධකාරය පේන්නේ නැහැ. ඒකට හේතුව අපේ තියෙන දෘෂ්ටි පැවැත්ම කියලා එකක්. ඒක පාට සුදු ඉලියක් දැකලා අන්ධකාර කළා ආය සුදු ඉලියක් පෙන්වුවොත් මැද තියෙන අන්ධකාරය වහලා එක දිගට පවතින ගතියක් පේනවා. ඒක වීඩියෝ වල පේන්නේ නමුත් පරණ ප්‍රොජෙක්ටර් වල පේනවා. ඉතින් ඒ වුණාට අපිට පේන්නේ චිත්‍රපටය බලන්නේ රිදී තිරයක් තමයි පේන්නේ. නමුත් කවුටරි කිව්වොත් ඔගේ 150ක් අන්ධකාරයේ තියෙන්නේ කියලා. අපි ෆිසික්ස් මාස්ටර් කිව්වා චිත්‍රපටියක් බලනකොට ගිහලා බලන්න කියලා. දැන් මේ අන්ධකාරයේ බලන ස්වරූපයෙන් චිත්‍රපටිය බැලුවොත් කවදාකවත් චිත්‍රපටිය රස විඳින්න බෑ. ඒක සෝකාන්තයක්ද දුක්ඛාන්තයක්ද කියලා නෙමෙයි බලන්න වෙන්නේ මේ දෙක ඇයිද කොහෙද අන්ධකාරයක් තියෙන්නේ කියලා. ඒක බලන්න ගියාට පස්සේ ගලවලා පෙන්නවා ප්‍රොජෙක්ටර් එක. කෑම් එක වැඩ කරන හැටි පෙන්ලා කිව්වා දැන් මෙන්න මෙතෙන් යනකොට අන්ධකාරය මෙතන එළියයි. මේක දෙක කැරක් කැරකි තමයි යන්නේ. ඒක විනාඩියට 1500 වාරයක් විතර කැරකෙනකොට අර එළියට වෙලාදී පේන රූපේ ඊගාට පේන රූපයත් එක්ක ගැටලනවා මේ ගැටලීම කරන්නේ චිත්‍රපටිය බලන එක නා මිස චිත්‍රපටිය අධ්‍යක්ෂක නෙවෙයි ඉතින් ඊට පස්සේ අපි මේ චිත්‍රපටියේ ශෝකාන්ත දුක්ඛාන්ත බලනවා අනිත් වගේ මේ රූප ලෝකයෙන් මේ හදාගෙන තියෙන කතන්දරේ අර අරූපයට සාපේක්ෂව බලලා අරූපයේ පැත්තේ විහාරයක් නැත්නම් ස්ථාවරයක් තියෙනවා කියලා දැනගෙන ඒ කරලා ආය මේ ලෝකෙ දිහා බලනකොට මේ මිනිස්සු මේ සත්‍ය නොදකින්න මොන්න තරම් ආලවට්ටම් දානවද කියලා බලන්න. ඇතිදී ඇති හැටියට පේනවා වෙනුවට ඒක කපරාරු කරලා පේන් ගාලා පොටි ගාලා කපලා මේක කිසිම පැලිරක් නැති විදිහට පේනවා. පෙන්වන්න හදනවා. ඉතින් මේ හැදුවට මේකේ ප්‍රകൃතිය ඒක නෙවෙයිනේ. ඒ නිසා හදපු එකනට කවමදාකවත් සන්තෝෂයක් වෙන්න බෑ. හදලා ඉවරනොට කැඩිලා ඉවරයි. හදන්න නැතුව හිටියනම් ප්‍රශ්නයක් නෑ. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා මැටි පිටක් අතර දුන්නාට පස්සේ කුඹලා මොනවත් කරන්න නැතුව මැටි පිට තිබ්බනම් ඒකේ කැඩෙයිද කියලා දෙයක් නැහැ. නමුත් මැටි පිටින් කලයක් හැදුවොත්, වේලුවොත්, පිච්චුවොත් ඕක කැඩුනොත් නිර්මාණයේ කැඩී යෑම නිසා කුඹලට කරදරයක් වික්කමනාපයක් වෙනවා. මැටි පිට තිබ්බට කැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කරදර නොවි ඉන්න ඕනේ නම් දහිත කරදර ගන්න ඕන නම් නිකන් හිටපන්. එච්චරයි කියන්නේ. නිකන් හිටුව මොකොත් වෙන්නේ මැටි පිට එහෙම තියෙනවා. මොකක් හරි නිර්මාණයක් හදුවා නිර්මාණය සුන්දර වෙන්න වෙන්න කනකොට දුක වැඩි. මම දන්නවා මේක නිසා සෑහෙන ගාන රසවල් අතාරි අනම්මනම් පිස්සු කෙලි කියලා දෙනකොට එහෙම තමයි කියන්නේ. අපි මොනවා හරි මේ තියෙන දෙයට එකතු කරා නම් අපි ගන්නව නිර්මාණ, නිෂ්පාදන, අනම් මනම් කරනවානේ. ඒ කරන හැම එකක්ම අපි හිතන්නේ නිට්ටයයි, සුඛයි, සුබයි කියලා. නමුත් ස්වල්ප වේලාවකින් ඒක ධර්මානුකූලව වෙන දෙයක් බවට පත් වෙනකොට නිර්මාණය කරපු එක්කනට නැති කෙනාට වැඩි පශ්චාත්තාවයක් එනවා. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝක වඩඩකෝ කියලා જાතියක් ඉන්නවා. එහෙම නැත්නම් සංසාර වඩඩක කියලා. ඒ කියන්නේ මේ ලෝකේ වර්ධනය කරන කට්ටියක් ඉන්නවනේ. ලෝක වඩඩකෝ, සංසාර වඩඩකෝ. තවත් මොකද්ද වචනයක් බුදුදහමසේ පාවිච්චි කරනවා? ඒ වඩඩකියෝ අන්තිමට වඩන්නේ මේ වැඩ කරන කට්ටිය අන්තිමන කන්නේ සොහොන්කොත් ප්‍රමාණය වැඩි කිරීම විතරයි සුසාන වඩඩකෝ කියලා කියලා තියෙනවා. මොනව ඇදුවත් අන්තිමට වැටෙන්නේ සුසාන ප්‍රමාණය තමයි. බෝඩ් එකක් ගහලා තියෙයි මා මලපතු සෝන් කොතේ සන්නාදුනනා ඔබගේ දෑතින් දුක් කීයක් ලියනු මැලව. මේ පේන එක වගේ හොසෝන් කොටක් තියෙනවා කියලා හිතන්න. වර්ධනය කළා ඔච්චර ඉතුරු වෙනවා. ඉතින් ඉඳ තාක්ෂණේ වැඩෙන්න වැඩෙන්න මොන දේ වෙන්නවත් එච්චර ඉතුරු වෙනවා. හැබැයි මේක අපි එක්කෙනෙක් නතර කරන්න නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වෙනකොට කොයි වෙලාවෙ හැරි මේ අරූපයේ පැත්තෙන් රූපේ දිහා බැලුවොත් මේ කැඩි කැඩි තියෙන මේ දේ එකතෙන් කරන ක්‍රම රාශියක් අපිට තියෙනවා ආරම්මන ඝන, කිච්ච ඝන, රූප වශයෙන් ඝණයක් වශයෙන් හැදුවට පස්සේ මේ බිඳී කැඩී පවතින දේවල් ඝණයකට එකතු කරුවට පස්සේ ඒක අතිරේක වටිනාකමක් එනවා. අපි මේ කාර් එක පාර්ට්ස් එක ගලවලා දැම්මට පස්සේ ඒ එක එක පාර්ට් එකක් අරගෙන බැලුවොත් ඒකක්ක සෙල්ලම් කරන තරම්වත් ගන්න තරම් එකක් නැහැ ඒකේ. පොඩි එකෙකුට සෙල්ලම් කරන තරකක් අනේ තියෙන මජංගය ආවෙච්ච බොහොම කැත ස්වරූප ටිකක් තියෙන. මේක ඔක්කොම එකතු කරලා BMW එකක් හදපුවාම අඹ ගෙඩිය වගේ හරිම ලස්සනයි. දැන් මේ දෙතිස් කුණේ වෙන් කරලා බලන්න. මේක මොනම දෙයකින් ප්‍රේම කරන දෙයක් නැහැ. මේක එකතු කරුවාට පස්සේ ස්ත්‍රියට පුරුෂයෙකේ තියෙන ආකර්ෂණය, පුරුෂයෙකේ තියෙන ස්ත්‍රියට තියෙන ආකර්ෂණය. ඉතින් අර රූපේ අරූපේ දැකපු කෙනෙකුට ඔක්කොටම නම් වෙනව නෙවෙයි. මේ එකතුවක් වුණාට පස්සේ ඒකට 아무තු ආකර්ෂණයක් වෙනවා. අන්නේ ආකර්ෂණයත් එක්ක තමයි මේ සංසාර බැඳීම තියෙන මේ අංශු වල නම් වෙන් කරගත්ත රූප අංශු වල නම් ඔය මොනම රාගයක්වත් ද්වේෂයක්වත් ඇති කරන දෙයක් නැත්තේ නෑ. ඒක බලන්න බෑ රූපයගේ අභාවය පිළිබඳව යම් අත්දැකීමක් නැතුව. රූපෙම බැඳි බැඳි රූපෙම ඇලවි ඇලී රූපෙම අනානා ජීවත් වෙන කෙනාට අරූපේ බැලීම පවා උච්ඡේදං නාස්තික කියලා කියනවා නාස්තික දෘෂ්ටියක් උච්ඡේද දෘෂ්ටියක් කියලා. ඒක නිසා මේ අරූප පැත්තට යන මේ ආකාසානං ඡායතන යම් කිසි කෙනෙකුට වඩන්න කියලා දිනු කරන්න කියලා කියලා එයා එතෙන්ට ගියාට පස්සේ මම කියන අනන්‍යතාවයක් හෝ මෙතෙක් කෙනාපු ආනාපානයේ තියෙන සටහන් ආකාර ස්වභාව ලක්ෂණ මුකුත් නැතුව බලනකොට යාට තේරුනොත් එහෙම මේ දැන් ඇද්ද ගැරියොත් මම ඉන්නවා. ඇද්ද ගැරින්න නැතුව හිටියොත් මේක මොකුත් නැහැ. ඉතින් මේක ඉදිරියට යන ගමනේදී නිවනට උනන්දුවක් සාක්කියක් එහෙම නැත්නම් අඩයාලමක් කරගත්තාම ලෝකේ රස විඳින ඇත්තෝ කියනවා බුදුජාන් වහන්සේ මේ ඇත්තවම සතෙක්ගේ නැති භාවයට කතා කරනවා කියලා. අත්තාවුම සතේක උච්ඡේදං විභවං පඤ්ඤායති කියලා. සතෝ සත්තස්ස උච්ඡේදං විභවං පඤ්ඤායති කියලා. ඉතින් ඒක දෙන්නෙකුට බලන්න බෑ. ඒ රූප ධානයකට ඉඳලා අරූප ධානයට ගිය කෙනාට ඒ වෙලාවේ ආනපනේ නැති වෙච්ච බව හැබෑව. Tamange සීමාවල් මරියාදාවල් මොකුත් නැහැ. කයක් නැතින බව හැබෑව. හැබැයි ඒක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන උපමානේ විතරයි. ළඟ ඉන්න කෙනාට එහෙම පේන්නේ අනික් කෙනාට කරලා දෙන්න බෑ. දැන් මම භාවනා කරලා කරලා ලැබුව අත්දැකීමේ ළඟ ඉන්න කෙනාට අරූප ධානය අත්දක්වන්න බෑ. ඒක තමන්ම කරගන්න ඕන. කෙරුවට පස්සේ යාට තේරෙනවා ඕන වෙලාවක මෙතෙන් යන්න පුළුවන් ආපහු එන්න පුළුවන්. ඒ නිසා මේක විදුහුරුයි. එක සැරයක් වෙච්ච මායාවක් නෙවෙයි. ඕන කෙනෙකුට මෙතෙන් යන්න පාර කියලා දෙන්නත් පුළුවන්. හැබැයි එයා උත්සාහ කරලා ගියොත් මේක දැක ගන්න පුළුවන්. ගිහිල්ලා ආවට පස්සේ ඒ කෙනා අර ඉස්සර රූපෙට තිබුණු ඒ ප්‍රේමේ එන්න එන්න එන්න අඩු වෙනවා. හැබැයි ඒක දැන් තරුවචනන්තේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සරලත් ඔය මේ අරූප ධ්‍යාන ලැබුපු ඇත්තෝ හිටියානේ. උද්දකරාම පුත්‍ර ආලාර කාලාම වගේ ඒ ඇත්තොත් ගොඩක් වෙලාවට දැන් කාලේ තියෙන පැවිද්ද වගේ පැත්ත කරලා තමයි ජීවත් වුනේ. හැබැයි අර 100 100ක් රූපේ පිළිබඳ කාමයේ අතින් කිරුවේ නෑ. නමුත් මේක දැක්කොත් දෙකේ වෙනස දැක්කොත් ඒ කෙනාට මේ රූපයේ තියෙන ආදීනව මේකමයි ලෝකේ භෞතික ලෝකෙමයි ලෝකේ සුඛෝපභෝගී දේවල් විතරමයි සැප තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න දෙයට මහා මුස්පේන්තු විවේචනයක් ගෙනත් දෙනවා. ඔබ මොකද්ද කරගෙන ඉන්නේ? ඒක කියනවා සංස්කෘත ශ්ලෝක කාර්යය ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශුර් සමාන මේ සාමාන්‍ය තීර්ථනාථා මිනිස්සයා ගත්තාම ඒ දෙන්නටම පොදු ලක්ෂණ වර්ගයක් තියෙනවා ආහාර හොයන ගතිය තිරසනාගේ මිනිස්සයාගේ සමානයි. නිද්‍රාව නිදා ගන්න ඕනට හැංගෙන තැනක් හොයා ගන්නවා අපි. සත්තුත් ඒ වැඩේ කරනවා. බයක් එනවා හැම සතෙකුගේම හිතේ මිනිස්සයත් මේ ඔක්කොම දහංගට දාන්නේ බයට. බය තියෙන නිසා තමයි අපි මේ ආයුධ හොයන්නේ. নানা ආකාර දේවල් මේ ශරීර වර්ණ වෙනස් කරන්නේ සත්තු මේ බයට. අනිතිකමයි තුන සේවනේ. ඔය හතරෙන් ත්‍රිසනයි මිනිස්සයයි සමානයි. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතන් පශුර් සමානයි. නරයයි පශු හරකයි සමානයි. ධර්මේන තේෂාම අධිකෝ විශේෂණ මනුස්සයාට පුළුවන් ජීවත් වෙද්දී මේක ඉක්මවන්න. මනුස්ස රූපේ ඉක්මවලා එයාට බලන්න පුළුවන් තිරිසනුට කවදාකවත් එතෙන්ට යන්න බෑ. ඒ නිසා මිනිස්සෙක් යම්විච ජීවිතේ ලෝකෙම වෙනුවට ඒ කාර්මුණක් කරන්නේ ඒ අරමුණ ක්‍රමයෙන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අනේක භාවනාවේ දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු භාවයක් කියලා කියලා කොයි වෙලාවක හරි අරමුණ සම්පූර්ණයෙන්ම නැති වෙච්ච දවසට යාර තේරෙනවා. මෙතෙක් මේ ලෝකේ රූප ලෝකේ අල්ලගෙන බදාගෙන හදපු සැලසුම් හීනෙකදී කරන සැලසුම් වගේ. එළි වුණාට පස්සේ ඒක ලැබපු දෙයක් නැහැ. ඉතින් ඒ නිසා නොකරනවා නෙවෙයි මේ ශරීරය පවත්වන්න සිව්පසේ අවශ්‍යයි. නමුත් මේ අනවශ්‍ය විදිහට ඒකට ඇලි බැති ගත කරන එක අඩු වෙනවා. එහෙම දෙයක් පුළුවන් ද කියලා අහනවා තිරසනෙකුට. එහෙම දෙයක් පුදන් කරන යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට. ඒකේ අනිත් පැත්ත කියනවා යම් කිසි කෙනෙක් එහෙම දන්නේ නැතුව මුළු ලෝකෙ ලද්දාපට මැරෙනකම්ම මේ සාතනයක් තියෙද්දිත්, මනුසකම ලැබිලා තියෙද්දිත්, චන සම්පත්තිය තියෙද්දිත්, සත්පුරුෂ සංසේවනයේ තියෙද්දිත්, සද්ධර්ම ශ්‍රවණයේ තියෙද්දිත්, පැවිද්ද තියෙද්දිත් අර මිනිස්සු තිරිසනෙකුට වගේම ගත කරනවා නේද? කියන්නේ කිසිම ධර්මයේ ධර්මානුකූලව වෙනසක් කරන්නේ නැත්තම් ඒ මිනිස්සුත් තිරිසනෙක් වගේ තමයි කියලා පపంచාපි රතෝ මගෝ මේ මනුස්ස තිරසන්නු කරන විදිහට මේ ප්‍රපංච කර කර අරකයි මේකයි රණ්ඩු කර කර ගහ බැන ගනිමින් මේ ගත කරන ජීවිතයේ මුර්ගෙක් එක්ක වෙනසක් නැහැ කියලා. ඒ නිසා ඒ විදිහට අනුන් දිහා බලන්න යන්න එපා. එතකොට මේ අපි මිනිස්සුව පහත් කරලා සැලකුවා, තිරසනුන් හා සමාන කර සැලකුවා. Tamanට දාලා බලන්න මට පුළුවන් මේ ලෝකයා ඔක්කොම පැය 24ම ගත කරන්නේ කෑමටමනේ. මට පුළුවන් දෙකින් පොඩ්ඩක් වෙලාව දාලා මේ බණක් භාවනාවක් කරලා මේ රූප ධර්මයක් කරන්නේ රූප ධර්මයේ ගිවන් කළ මෙතෙන්ට යන්න කියලා ගියොත් Tamanne දැනගන්න පුළුවන් මේක උප්පත්තියම අපිට ආපු ජම්ම දායාදයක්. ඒ එක කොටසක් අරගෙන රූප කර්මස්ථානයක් කරන එක ගෙවෙනකම් බලන්න පුළුවන්. බලන්න හිටියොත් ඒ ධර්මයේක විශේෂත්වයක්. එහෙම නැත්නම් රූප ධර්ම ගෙවන් කිරීමක් මිනිසෙකුට ගන්න පුළුවන්. එදාට යාට හොඳටම තේරෙනවා බුදු කෙනෙක් පහළ නොවුණා නම් අපිට කවදාකවත් මෙහෙම දෙයක් හිතෙයිද? සුත්තමේ ඥානයක් නොලැබුණා නම් අපිට කවදාකවත් මෙහෙම දෙයක් හිතෙයිද? සුත්තමේ ඥානෙ ලැබුණත් අද ඉන්න මේ විද්‍යාඥයෙකුට කවදාකවත් මෙහෙම දෙයක් හිතෙයිද? ඒගොල්ලෝ නිතරම බාහිරේ හොයන්නේ. දේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයක විතරමයි විද්‍යාව දුවන්නේ. විද්‍යාවට කවදාකවත් අනිද්‍ය ප්‍රතිපදව මොකක්වත් හොයන්න බෑ. නමුත් ඒක පැත්තකින් පේන්න තියෙනවා. ඒ විද්‍යාව පවා මේ පසුගිය අවුරුදු 50 60දී ඒගොල්ලෝ රූප ධර්ම පිළිබඳව කරපු ගවේෂණයේ නිමා වෙනකොට හැම රූපයකටම හැම මැටර් එකටම ඇන්ටි මැටර් කියන එකක් හොයාගත්තා. හැම එකටම ඒකේ නැස්චාත් පදාර්ථයක් තියෙනවා ඒක. ඒ නැස්චාත් පදාර්ථය මැටර් එක දේ කියන එක 104 නම් 126ක් ලෝකේ තියෙන්නේ ඇන්ටි මැටර්. තව 170ක් තියෙන්නේ ඩාර්ක් මැටර්. ඒ නිසා මේ ලෝකේ තියෙන දේවල් වලින් 104ක්වත් නැහැ හැප්පෙන දේවල්. හතරක්වත් නැහැ සංඥා උපදවන්න පුළුවන් දේවල්. ඒ දේෙන් තමයි අපිට මේ 100%ක්ම දුක එන්නේ. ඒ නිසා සමස්තය දන්නවනම් මේ රූපේ කියන්නේ මේ පොඩි සොච්චමයි. ඒකේ තමයි අපි මේ බැඳිලා ඉන්නේ. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ තියෙන මේ රූපේ අපිට කොච්චර දුක දෙනවද කියනවනම් භව රෝගය සදනා රූපෙට මත් වීයි දු ප්‍රේමකලී කෝ සපතාමේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ තම්බිය කියන්නේ භව රෝගයේ සදනා රූපෙට මත් වී මේ ප්‍රේමේ ඒතර කල්පනා වෙනවා අපිත් මේ ඒකටම රණ්ඩු කර කර ඒකෙම තොරන් ගහන්න හදනවා නම් අපි මේ කොහාට යන්න හදන්නේ? එතකොට මේ සරුවචන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේ අර ඩාර්ක් මැටර් දැකලා ඇන්ටි මැටර් එකක් දැකලා මැටර් එකක් දැකලා කියනවා මේක 100%ක්වත් නැහැ. ඉන්සිග්නිෆිකන්ට්. එහෙම නැත්නම් කියනවා මේක තුච්චයි, මේක රිත්යි, මේක අනත්තයි. මේකටද මේ රණ්ඩුව? ඒක නැතුව කරන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ. මේ ජීවිතේ පවත්තන්න සිව්පසේ අවශ්‍යයි. නමුත් ওই සිව්පසේ වෙනුවෙන් අපි මේ තරම්ම ටෙන්ෂන් එක ගන්න ඕනේ. මෙච්චර ෆ්‍රස්ට්‍රේෂන් එකක් ඕනද? මෙච්චරම උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩේ ගහගෙන හම්බ කරන්න ඕනේ. උදේ ඉඳලා අමුඩේ ගහන්න නෙවෙයි වැඩි උතන්ද අමුඩේ ගහපුවම සිකුරාදා වෙනකන් ගලවන්නේ නැහැ. තද්ද කරලා ගහ ගන්නවා. මගදී ගැලවුණොත් එහෙම ඔක්කොම වැඩ ඉවරයිනේ. තද්ද කරලා ගන්න සිකුරද හැන්දෑ වොන්න අමුඩි ගලවලා ඔන්න පන්සල් යනවා. පල්ලියට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ක්‍රමයක් නැද්ද කෙටියෙන් නිවන් දකින්න කියලා ආයෙ සඳ උදේට තද්ද වෙන්න අමුඩි ගන්න. අයියෝ මේ මිනිස්සේ අන්තරයට අහුවෙලා ඉන්න මේ සතාට වෙලා තියෙන දේ දිහා බලනකොට කිසිම දෙවන්නේක් වගේ කියන්න ඕනේ නැහැ. තකතිරුකම විතරමයි වගේ කියන්නේ. තකතිරුකමට ඕන නම් තෘෂ්ණාවක් කියන. මේ දෙන්න තමයි අම්මා තාත්තා දෙන්න වගේ කරගෙන යන්නේ. ඒ නිසා මේක පිළිබඳව අසු ඥාන තියෙනවා නම් චින්තාමය ඥාන තියෙනවා අත්දැකීම් ඥාන තියෙනවා පේනවා අර වගේ රූප ධානයකට ගියාට පස්සේ වෙනවා කිසිම තැනක හැලහැප්පීමක් නැහැ එහෙම නැත්නම් ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක නැත්නම් කම්ෆර්ට් සෝන් එකේ ඉන්න පුළුවන් අනුගානේ ඒ ටිකේ මොකද මේකේ ගැට වදින්නේ අජටයි අජට අවකාශ යෝගයෙන් පටික සංඥාවක් නැහැ කිසිම තැනක පීරිගෑමක් නැහැ කිසිම තැනක ඝර්ෂණයක් එන්නේ නැහැ එහෙව් ලෝකයක් තියේදී අපි මේ ඇහැට ගැටෙන දේ කනට ගැටෙන දේ පිළිබඳව මැනලා හොයලා කිරලා මේකෙන් මිනිස්සු පොහසත්කම හිතන්න හදන gross national product එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මේ United Nation අපට දෙන්න හදන දල ජාතික ආදායම තියෙනවා නම් දල ජාතික සතුට ඇත්තෙම නෑ කියලා කියනවා භූතාන්කාරය. භූතාන් එක දීලා තිනවා UN එකට දල ජාතික සතුටයි වැදගත් දේ. <coughs> වස්තු තියෙන කට්ටිය ගාව ඒක නෑ. ඒක නිසා දල ජාතික ආදායමක් ඕනේ. නමුත් දල ජාතික සතුටකුත් ඕනේ. ඒ සතුට ලබන්න හිඟා කාලත් පුළුවන්. ඒක තමයි ਸਰවඥාන්සමේ පින්නපාත ක්‍රමයක් අඳුරලා දීලා තියෙන්නේ. කොහොම බගෑපැත්ත කායි ළඟට ගිහිලා තැටි අරන් පොලිමේ ගිහිලා දෙන දෙක ආපුවම බලන්න එන ජොලිනේ අප්පා මේ දැන් දෙන දෙක ක්‍රමේ. කවුරු රුයාගෙන අපි පොලිමේ යනවා මේ මේ දේ තේරෙන්නේ නැහැ. කවුරු රැවුවොත් උඹ දාන දෙන්නද කැමති දාන කන්නද කියලා. වටපිට වල්ලා කියනවා දෙන්න තමයිලු ආසාව. මිච්ඡර මේසු සන්තෝෂෙන් දීලා අපි ලොකු සාන්ති ඉන්නකොට කියනවා අනේ මේක පුදුමාකාර දෙයක් මේ දරුවත් chance මවලා තියෙන්නේ. මේ මිනිස්සු අපිට දීලා වඳිනවනේ. මේ ලෝකයේ හැටි ඊට පස්සේ තව ටිකක් ගන්න කියලා. දරුවෙකුටවත් එහෙම කරන්නේ නැහැ. ඒ තරම් මේ පැවිද්ද කියන එක තියේදී බලන්න මෙතන තුන් නමයි ඉන්නේ. පටන් ගන්නකොට ඒ දෙනම හිටියෙත් නැහැ. හැබැයි ඔය අපි ඔක්කොගෙම කිසි වෙනසකුත් නැහැ. මොනම වෙනසක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි මේකෙන් නම් අඩු ගන්න දවස් 7-8ක් කවුරු හරි දෙන දෙයක් කාලා ඒ සතුටක් විඳිනවා. අන්න ඒක දිගට දිගට යන්නේක තමයි ඔය බාහිර දක්ෂ ව්‍යාපාරයේ හෝ මහානකමේ හෝ තියෙන්නේ කවුරු හරි මං වෙනුවෙන් තීන්දුව කරන්න උයන දේ කවුරු හරි තීන්දුව කරනවා මං බුදියා ගන්න තැන මම මේකට කිල්ල දෙන දේ කාලා ඉතින් බුදියාගෙන ඉන්නවා. තාම නැද්ද ඒ ආතල් එක ඇවිල්ලා? ඒ වගේ මේ අපිට මේ සැප දෙන මේ වස්තු මේ මේ ආමිෂ වස්තු අපි කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන එක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න අපේ කර්ම ශක්තියක් තියෙනවා නම් අපිට උන් දෙක කොහොමවත් අපි හොයාගෙන එනවා. වළක්වන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඒක ඒ ස්වභාවයෙන් එන දේ නැත්තම් අපිට දයෝපගත වෙන දෙයට එන දෙය යැපිලා මේ වගේ අරූපයකට ගියාට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඒක මූණ දීපු නැති එක්කෙනෙක්වත් නැහැ මේ ස්වභාවය. නමුත් ඒක එනකොට බැලූ බැලූ අත දුවන්න පටන් අර ගන්නවා. තනි වුණෝ, පාළු වුණා, එපා වුණා, බය ඇති වුණා. නිදිත ගියා. নানা ප්‍රකාර දේවල්. එක්කෙනෙක්වත් ඉන්නද භාවනා කරනකොට එහෙම තනිකම් බාලු ගතියක්, එපා වෙච්ච ගතියක් නාපු කෙනෙක්. විජීක නැති කරන්නේ මේ කමටහන් වාර්තා ලියන්නේ. අනේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙමයි මට නම් මොනවක්වත් කරන්න බෑ. පුදුම එපා වීමක් එන්නේ නැගිටලා ගියා දන්නෙත් නෑ. ගැලවිලා ගිහිල්ලා කියලා. ඉතින් කොයි වෙලාවක හරි තේරෙනොත් මේ පේන්න හදන්නේ මේ භාවනා කිරීමේදී ඉදිරියට යන්න යන තැනක ලකුණු පෙන්වන්නේ. උකට ලෑස්තිලා ගිහිල්ලා ওই පාලුකම 100ක් මෙන්දරින්න කියන කිසිම දෙයක් හැප්පෙන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් පටිගයක් ගැටෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අපි ඒකට පාලුව කියලා කියනවා. ඒකට අගය කරන මට්ටමට යන්න පුරුදුනාට පස්සේ සමහරු ඉන්නවා මේ ඔය ස්කවුටින් වලට වගේ කැමති කට්ටිය එහෙම නැත්නම් ඔය ට්‍රිප් ගිහිල්ලා විවේක තැනට ලහු දෙකලා වෙන්න කැමති වෙන කට්ටිය ඒ කට්ටියට තේරෙන්න පටන් ගන්නවා ඒකත් අපේ උප්පත්ති ගතියක්. අපි ගිහිල්ලා විවේක තැනටලා ඉන්න කැමති. ඒක හොයාගන්නත් බැරි තරම්. ඔය චන් බ්‍රම් කියනවා ඒ මේ කැනේඩියන් හරි ඇමරිකන් ඕස්ට්‍රේලියානු කාර්යයක් හරි ගිහිල්ලා මේ ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ ආජන්ටිනාගේ තරක රටක වෙන්නේ නැති මෙක්සිකෝයේද කොහෙද මුහුදු වෙරළක් අයින තියෙන හෝටල් එකටලා හිටියා. ඉතින් හොඳම කෙලිකාරයෙක් හොඳම සල්ලි තියෙන මිනිස්සේ දවස් තුනම විවේක ගන්නවා. ඉතින් විවේක ගන්නකොට එතන බෙරළේ ඉන්න මිනිස්සෙක් ඉන්නවලු හෝටලේ එහා පැත්තේ ගයක් හදාන පළක පළක ළමයි තුන් හතර දෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ මිනිස්සේ බලාගෙන ඉතල මේ මිනිස්සේ කොහොමද මේ ආජන්ටිනා මිනිස්සයා නැහැ මේ මෙක්සිකන් එක්කන කොහොමද මේ මාළු වෙලදාම කරන්නේ මාළු කාලේ දැක්කලු මිනිහා පැය තුන හතර විතර මුහුදට ගිහිල්ලා මාළු ටිකක් කරගෙන එනවා. ඇයිලා ඒක උයාගෙන කාලා කීයක් හරි හදාගෙන කට්ටියත් එක්ක ජොලියේ ඉන්නවලු. ඒ අර මිනිස්සයා ආර්ථික විශේෂඥයෙක්. ඒ හිතනවලු මියාක දෙසරයක් මුහුදට ගියා නම් මියාගේ දෙගුණයක් ආදායම ලැබෙනවා. මියා කවදාවත් යන්නේ නැහැ. මිනිහන් ඕන මගුලක් කියලා කරබන් හිටියා. දෙවෙනි දවසේ බලනකොට හිතවලු මේක නොකියම බෑ කියලා. ඒකට අර මනසට කොහොම කියන්නේ? තුන්වෙනි දවසේ හොටලෙන් බහලා අර මනස ළඟට ගියාලු. ආ කොහොමද ලොක්කා මෙහෙද ගම මොකද්ද කරන්න රත්තා මම මූද යනවා. ආ ළමයි කී දෙනෙක් ඉන්නවා. ඇති වෙන්න සල්ලි නෑ ඉතර නෑ ඒක ඔය අපේනෝ. මූද යනකොට වෙලා යනවා. දැන් හතරෙන් පහෙන් කරනවා. ඉතින් ආයත මේ දෙසරයක් ගන්න පුළුවන්. අර මූදු මාළු කාරය බැලුවා ලොක්කගේ හරයගේ මොන දියා. ඇත්ත තමයි කතාව. කියලා කිව්වම එතකොට දෙසරක් ගියාම මහත්තයා දැන් මොකද වෙන්නේ? දෙසරක් ගියාම මාළු දෙකක් හම්බ වෙන ගමසෙට. ඊට පස්සේ ඔහොම ඔහොම කෙරුවා ඊට පස්සේ ටිකක් ආදායම් වැඩිත් වෙන්න පුළුවන්. පස්සේ යනකොට තමසෙම කියලා බෝට්ටුවක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඕනනම් තව මිනිහෙක් දාන්න පුළුවන්. ඕම ගියාට පස්සේ ওই කවදා හරි තමසෙට මං වාගේ. උන් උසස් රස්සාවක් කරන්න පුළුවන් වෙනවා. අම්බුකාරදියට එන්න වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ කරලා සර් මයි ළඟට න්යාවේ කිව්වලු ඔත් උසස් රස්සාවක් කළා විවේක ගන්නත් එන්නේ මෙතෙන්දනේ ඉතින් මම හැමදාම ඉන්නේ විවේකෙන්නේ ඉන්නේ ඔයාගේ ඕකද ආර්ථික න්‍යායය අර බෑනේ අවුරුදු පුරා වැඩ කරන්න කෙරුව පිට වැදෙනවා ඔයා විවේකෙන්නේ මම වගේ මාළුකාරයෙක් බලන්නේ ඉතින් මම හැමදාම එතනදී මම කොහොමද ජොලි බට්ටා ඉතින් අපි මේ මේ හෙට සැප දෙන්නම් දරුවට සැප දෙන්නම් කියලා මේ අමුඩ ගහගෙන හම්බ කරාට අපි කොයි වෙලාවෙද අර කියන විවේකයට යන්නේ විවේකයට යන්නේ එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඒක කොයි වෙලාවෙත් අපි ළඟ තියෙන ඒක ආගේ කරන්නේ කොයි වෙලාවෙ නැත්නම් අනන්තං ආකාශෝ කියලා අපි මේක ආගේ කරන්න බැරි මොකද අපි හිත හදලම තියෙන්නේ වස්තු වල තමයි සැප තියෙන්නේ කියලා නැත්නම් මේ උපාදාන කරන්න පුළුවන් පළවෙනි දේ රූප උපාදානස්කන්ධය ඒක නැතුණාට පස්සේ මලේ මලේ ලෙඩා මලේ කියලා බය වෙනවා මේක ඉක්මව දවසේ යෝගාවචරයට හම්බ වෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ මේ ආකාදානං ඡායතනෙත් ආදීනව තියෙනවා. මේකෙත් තියෙනවා නරක පැත්ත. මොකද්ද මේක ලුඟාක අමාරුවෙන් හොයාගත්ත දේ ආසකෙරුවොත් යම් හේකින් මට හම්බෙච්ච මේ විවේකේ ලොකුම සැපතක් බුද්ධ ආදී උත්තරමන් ආන්සලා ගල් කරන දෙයක් කියලා ආසාවක් ඇති කරගෙන අනිත් දවසේ කි ඉල්ලා බලා භාවනා කරන නොලැබුණොත් පුදුමාකාර ඉච්ඡා බංගත් එකට එනවා. පොඩි එකක් එහෙම නෙවෙන්නේ. ඉස්සර දවසේ වගේ විවේකයක් හම්බෙලා පහුවෙන්දත් මම ඒක ලබන්න ඕනේ කියලා ගියොත් නොලැබුණොත් පුදුම ඉච්ඡා බංගත් එකට එනවා. එහෙම නැත්නම් අපි හිත මේකේ ඉන්න වෙලාවේ දැන් හොඳට විවේකේ ඉන්න වෙලාවේ ඔන්න ඔය හෙන ගහන සද්දයක් ඇහෙනවා. ආහපු ගම අර කඩලා යනවා. එතකොට පුදුමාකාර තරහක් යනවා හෙන සද්දෙටයි කරදරෙට එයා හිතනවා අර තිබුණු විවේකේ නැති උනේ මෙන්න මේ රූප ආරම්මණයෙන් මේ ශබ්ද ආරම්මණයෙන් කියලා අනාරම්මණයට කැමැත්ත කොච්චර දෙන්නේ ඒ තරමටම ආරම්මණයට ද්වේෂයක් ඇති වෙනවා මේක එතෙන්ට යනකම් තේරෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ අකාසානං ඡායතන කියන එක ඉදිරියට දුන්නත් ඒක කෙරෙහි Taman පිහිටන ආකාරයක් තියෙනවනේ මේක හොඳ දෙයක් කියලා ගත්තොත් ඒක කැඩෙනකොට තරහ යනවා ඒක නොලැබෙනකොට පශ්චාත්තාප වෙනවා ඒක නිසා මේක ලබලත් එහෙම නැත්නම් මේ ආකාසානං ඡායතන කියන එක හුරු කරගෙනත් ඒක ලක්ෂ කෝටි වාරයක් කරන්න කියනවා. මේක යම් යම් හේතු සාධක આવොත් මේක එනවා. හැබැයි මේක මනාපෙලා ඉල්ලුව පමණින් එන්නේ නැහැ. ප්‍රතිපදාවෙන් තමයි ලැබෙන්නේ. හැබැයි මේකේ ආදීනව තියෙනවා. මේ ඇති නැති දෙක අපි මෙතෙක් කල් කෙරුවේ රත්තරන් වලට වැඩිය රීදි වලට වැඩිය රත්තරන් හොඳයි. එහෙම නැත්නම් තඹ වලට වැඩිය රිදී හොඳයි. ඔක්කොම රූප ලෝකේ සෙල්ලමක් නෑන්නේ. දැන් මේ රූප ඇති නැති දෙක ගත්තාම අපේ හිත ඒ දෙකෙත් උරුට්ටුවක් හදාගන්න. ලැබුණොත් රූප ලැබුණොත් හොඳයි කියන එක නා ආකාශය ලැබුණොත් බය වෙනවා. ආකාශය ලැබුණොත් හොඳයි කියන එක නා රූපෙට බය වෙනවා. ඉතින් අපේ චරිතයේ මේ දෙකෙන් කොයි එකටද කැමති කොයි එකටද අකමැති කියලා අපි දන්නේ නැහැ. එතෙන්ට ගියාට පස්සේ තමයි කමඨාන් වාර්ත ඇහුවට පස්සේ තමයි දෙවැන්නේකට තේරුම් කරගන්න පුළුවන්. දැන් මෙයා ලියන්නේ අර ලැබිච්ච හිස්තන නැවත නොලැබීම නිසා ඇති द्वේෂයකින් මේ ලියන්නේ නැත්නම් ඒක කැඩීමට හේතු වෙච්ච රූපෙට තරහ වෙලා ලියන්නේ. එතකොට පටික සංඥාවක් එනවා යාට. එහෙම නැත්නම් එහෙම මේක නැතිවීම රූප සියල්ල නැතිවීම අභාග්‍ය සම්පන්න දෙයක් වුණියමක් චකිතයක් කරනවොත් රූපේ ගිවිගෙන යනකොටම එයා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. නිින්දයාගෙන එනකොටම මොකක් හරි කරලා අවසනවා. ඒ විදිහට අරකේ ගෙවි යාම වෙන්නම දෙන්නේ එතකොට අහනවා මේ මොනවාක්වත් නැතුව නිකන් ඉන්නවට වැඩිය ඒ වෙලාවට ස්වාංශ බුද්ධානුස්සතිය කිරුවොත් නරකද? අසුභ භාවනාව නිකන් නැත්නම් මෛත්‍රී භාවනාව කිරුවොත් නරකද කියලා අර නිකම්ම නිකන් ඉන්නවට නිකන් හොදි බිව්වත් කමක් නැහැ කියලා වගේ අරකට මොනව හරි කුණක් දාන්න කතා කරනවා. ඒ වෙලාවේ පව් කියලා හිතෙනවා. මෙච්චර අමාරුවෙන් ඔක්කොම සුද්ධ කරන සුද්ධ කරන ගිහිල්ලා ඒ විවේකේ ලැබුණාට පස්සේ අපිට ඒක ඒ සමස්ත විනෝදය සමස්ත විවේකේ ලබන්න බැරි නිසා අපිට හිතන මොනව හරි කරන්න ඕනේ කියලා. එතකොට පේන්න පේනවා යාර සියල්ල සමස්තයෙන් අයින් වෙච්ච රූපයෙන් අයින් වෙච්ච දේ කොච්චර බයද කියලා. මෙන්න මේක තේරුම් අරගන්න නම් මෙතන ගියා පමණින් හරියන්නේ නැහැ. ගිහිල්ලා ආයෙ කැඩිලා ආයෙ ඇති වෙලා ආයෙ කැඩිලා ආයෙ ඇති වෙලා කියන මේ සංසිද්ධිය මෙයා ලියන ලියමනේ හැම වචන දෙකක් මැදම තියෙනවා මේ අරූපෙටද කැමති රූපෙටද කැමති කියලා. ඒකේ ඒකේනා සාමාන්‍ය කාම ලෝකේ ගත කරනකොට දැනගන්නවත් හම්බ වෙන්නේ නැහැ. මොකද ඉන්නෙම රූප ලෝකේ විතරනේ. ඒ නිසා අරූපෙට දාලා අරූපෙට දාලා මෙයා කතා කරවන්න ඕන. මේකෙදි කොයි එකද කැමති කියලා. ඒකල්ලලට පෙන්නලා දෙන්න ඕනේ මේකෙමුත් දෙකක් හදාගෙන අපි දුකක් හදාගන්න හැටි. ඇති නැති දෙක අතර හදාගෙන දුකක් හදාගන්න හැටි මෙන්න මේ විදිහට පවතින දේ දෙකට බෙදලා ගැටුමක් ඇති කරගන්න එක තමයි විඥාණය කරන වැඩි. එක්ක රත්තරන් රිදී දෙක අතර ගැටුමක් ඇති කරගන්න. එහෙම නැත්නම් රිදී සහ තඹ අතර ගැටුමක් ඇති කරගන්න. එහෙනම් රත්තරන් රිදී ඔක්කොම පැත්තකට දාලා රූප රමණයක් ඇති නැති දෙකේ අතර ගැටුමක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා කවදා හරි අපි ඒ අරූප ධානයකට එහෙම නැත්නම් මේ කියන ආකාසානං ඡායතන ගිහිල්ලා ඒක සමත භාවනා කරන විදිහට වශී කරගෙන 1 2 3 4 ධාන දිගේ ගිහිල්ලා වශී කරගෙන ගියා හෝ එහෙම නැත්නම් සාමාන්‍ය විපස්සනා භාවනා කරන කෙනෙක් Tamanට හොඳටම මේ අරමුණ ක්‍රමයෙන් ගෙවිලා ගෙවිලා ගිහිලා අරමුණක් නැතිම තැන හොඳට තහවුරු වෙලා ඉන්න වෙලාවක හෝ දෙකේම කෘත්‍ය අතින් සමානයි අන්නේ මේ ඉන්න වෙලාවේදී මේක පිළිබඳව සැක. එහෙම නැත්නම් මේක අබැග්යක් විදිහට සලකන ගතිය. එහෙම නැත්නම් මේක නැවත නොලැබීම කෙරෙහි පශ්චාත්තාප වීම ආදී මේ ලබාගත් දේ ආධිනව රාශියක් ඇති ඒක නැවත නැවත කරනකොට කරනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආකාසානංචායන කිසිත් නැති අනන්ත වූ ආකාශයත් ආ වූ තැනටත් ඉන්නකොට ඊට යටින් තියෙන මට්ටමක් ඒක ඇති නැති දෙක අතරින් ප්‍රශ්නයක් ඇති කරනවා. ඒක තමයි විඥානය කියන දේෙන් කරන්නේ වෙන ප්‍රමාණයක් නැත්තම් වෙන දෙයක් නැත්තම් ඇති නැති දෙක අතර වෙනස හෝ හදලා එතන ගැටුමක් ඇති කරගන්නවා. ඒ නිසා අපි රූප ලෝකෙන් 100ක් සමුගත්තත් ධ්‍යාන ක්‍රමයට නැත්තම් මේ භාවනා ක්‍රමයට ඒ දුකේ ඉවරයක් නැහැ. ඒතිෙදිත් දෙක අතර ගැටුමක් තියෙනවා. ඉතින් එතකොට ඒ යෝගාවචරයට මේ ගාවට තියෙන විහාරය සඳහන් කරලා තියෙන්නේ විඥානං අනන්තං මේ ආකාශයටත් වැඩි සියුම්ම ඉඳගෙන ඒ දෙක අතරින් මේ වගේ ගැටුමක් මේ දෙක අතර පංගු peerුවක් හදලා ප්‍රශ්නයක් ඇති කරන එකක් තියෙනවා කියලා බැලුවොත් මේ වගේ රූප ලෝකේ ගෙවන් නොකරපු එක්කෙනෙක්ගේ විඥානය කොහොමද වැඩ කරන්නේ කියලා හිතා ගන්න පුළුවන් හැම වෙලාවෙම අනිත් එක්කනට වැඩිය ලොකු වෙන්න හදනවා අසීමිතව ඒක දිගටම යනවා. මොනව ලැබුණත් දෙයකට සැලසුම් කරන එකට කියලා ලැබුණාට ලැබිච්ච දවසේ ඉඳලා ඒකෙන් ඇති වැඩක් නැහැ. ඊගාවෙකට යන්න ඕන. ඒක බොහෝම වටිනවා. හැබැයි ඒකට ගිය දවසේ ඒකෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා අපි යමක් සැලසුම් කරගෙන යනවද ඒ සැලසුමට යනකම් බුදුම කුතුහලයකින් අපිත් ඇවෙනවා. ලැබුවට පස්සේ ඒකේ දෙයක් නැහැ. ගණන් ගන්න දෙයක් නැහැ. තියෙනවා බොහොම කෙටි කාලයක් තියෙන. ඒ නොබෝ කලකින් තව එකට යනවා. ඒ නිසා මේ රූප ලෝකයේ මේ එකිනෙකා පරිමෙන් දඟලන්න හදන මේ පවතින මේ තරඟකාරී දේ ඒක හදන රජයකින් හෝ කොමන්තරණ කාරණගේ වැඩක් නෙවෙයි. ඒකට අහු වෙන්න නම් Tamange හිතේ මේ විඥානයේ තියෙන ෂට කපට ගතිය Taman තේරුම් අරගන්න ඕනේ. මේකට මොනම දෙයක් දුන්නත් ඇති වෙන්නේ නැහැ. දුන්නට පස්සේ ඊගාවෙක ඉල්ලනවා. ඒක නිසා හැමදම කොච්චර ලැබපු කෙනෙක් වුණත් මරණයට යනකොට අතිත්තෝ කාමදාසෝ ඌනෝ අතිත්තෝ කාමදාසෝ ඌනම තමයි මැරෙන්නේ. මොකක් හරි අඩුවක් ඇතුව මැරෙන්නේ. අතිත්තෝ කියන්නේ අතෘප්ති කරව මැරෙන්නේ. ඒ අතෘප්ති කර දේ සහ ඌන භාවයේ කාමයෙන් ගන්න පුළුවන්. මට ඊගාවාත්මේ හෝ ඒ කාමයේ මට ලැබෙන්න ඕන කියලා කාමයට දාස වෙලා තමයි මැරෙන්නේ. ඒ නිසා කොයි කෙනා මැරුණත් මොන තාරාතිරමක මැරුණත් මේ විඥානයේ තියෙන මේ දෙකට බෙදලා ගැටුම ඇති කරගන්න මේ ජීවිත කතාව නිසා හැමදාම අපි ඉන්නේ ලද්දාපට ඉවර වෙනකන් ලුණු වතුර බොන්නා වාගේ. බොන්න බොන්න පිපාසයි. ධනවට අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ කොහොම කෙරුවක්වත් දැවෙමින් තියෙන. ඉතින් ඒක නිසා මේ විඥානයක තියෙන මේ අනවශ්‍ය විදිහට දෙකක් ගැටලා ප්‍රශ්න ඇති කරන ගතිය මේ පටික කියලා කියන්නේ ඒක තමයි දෙකක් හප්පල ගතිය. රූපයක් බලන හැම වෙලාවෙම සද්දයක් අහන හැම වෙලාවෙම ගඳක් බලන රසක් බලන පහසක් ලබන හැම වෙලාවෙම මේක සිද්ධ වෙනවයි කියලා. ඒක ආස්වාද කරනව වෙනුවට අභිරමණය කරනව වෙනුවට මේ දෙකක් එකට හැප්පීම අනුව එතන විඥානේ පහළ වෙන්නේ නැත්නම් විඥානේ පහළ වුණත් එක්කම චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං ඇහැට රූපයක් වදිනකොටම ආපాతගත වෙනකොටම ඒ දෙක මැදට විඥානය එමෙහිට හේතු පටිච්ච රූපේ ඒ වෙලාවට මොන මල දානයවත් කමන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන ඊට පස්සේ විඥානේ මේක බාහිර මේක ඇතුළත මේක උඹ නෙවෙයි මේක උඹ කියලා මේ දෙක අතර ගැටුමක් ඇති කරමින් අර රූපයත් එක්ක ගත කරන මේ සම්බන්ධය අපි ස්පර්ශය කියලා කියන. තින්න සංගති පස්සෝ. ඒක නිසා අර රූප සියල්ලම ගෙවම් කරලා මේ විඥාණය කරන මේ ඇති නැති ભેදේ විතරක් නෙවෙයි රූප ලෝකේ ඉඳද්දිම මේ ස්පර්ශය මේ විඥාණය මේක තුලින් Tamange අධිකාරී ශක්තිය වඩා ගන්න හැටි බැලුවොත් බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා මේ විඥාණය හතරමං හන්දියක මැජික් පෙන්වන මැජික් කාර්යයක් වාගේ එයා මේ අපි රූප බැලුවත්, සද්ද ඇහුවත්, ගඳ බැලුවත්, රස බැලුවත්, පහස ලැබුවත් එයාගේ ටැක්ස් එක ගන්න. මේ වැඩි වෙන්න වැඩි වෙන්න රූප වල විචිත්‍රත්වය සහ බලන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න විඥාණයට පොහොර ලැබෙනවා. විඥාණයට ආහාර ලැබෙනවා. ඒක නිසා ඒක වළක්වන්න නම් බැරි වෙයි. නමුත් මේ කතාව මේ රූප බලනකොට විඥානය ඇවිල්ලා මේ කරන එයාගේ භූමිකාව රංගනේ බලන්න ගියොත් බලන රූපයේ වර්ණ වර්ණේ නැතිලා යනවා. උදාහරණයක් වශයෙන් අපි ධක්මං කර කර ඉන්නකොට අපිට හොඳට තේරුණා දැන් අනායාසයෙන් හොඳට ධක්මනේ යනවා. ඉතින් මේක ටික වෙලාවක් ගිහිලා පදන් වෙලා ධක්මනට හොඳට සිද්ධු වුණාට පස්සේ තමයි වෙන්නේ. විශේෂයෙන් මේ වගේ නිවාසික වැඩමුළු දවස් 4-5 ගියාට පස්සේ මේක වෙනවා. ඉතින් එහෙම යනකොට අපි හිතමු කෙලවරට ගියාට පස්සේ මේ හොඳට සක්මණ යන ගමන් ඔන්න රූපයක් දැක්කා. නැත්නම් සතෙක් දැක්කා. නැත්නම් මලක් දැක්කා. එතකොටම මේ කිනාට තේරෙනවා නම් මෙතෙක් වෙලා මම මේ පයෙහි හිත තියාගෙන හිටියේ. නැත්නම් මේ කාය ස්පර්ශයේ හිත තියාගෙන හිටියේ. නැත්නම් කාය සංවේදී භාවයේ. දැන් ඇහි සංවේදී භාවයට පැන්නා. ඒක නිසා දැන් තවදුරටත් මම සක්මන් කරන කෙනෙක් නෙවෙයි. දැන් රූප බලන්නේ. ඒක සිද්ධ වුණේ මගේ වුමනාටත් නෙවෙයි ඒ කුරුල්ල මාව කඩන්න මෙතෙන්ට ආපු කෙනෙකුත් නෙවෙයි මොකක් හරි අල්ලන දැන් හිත පිට ගියානේ මේ යෝගාවචරය හිතන්න මේකම දැනගෙන මේ ඉරියාපත සංදීජි මං හොඳට මේක දැනගන්න අවදීන් යනවා කියලා සක්මන කෙලවටට යනකොට දැන් මට රූප පෙනේ සද්ද ඇහි හුලං වදී කියලා අවදියෙන් ගිහිල්ලා යාට අර වගේම කොච්චර බලාපොරොත්තුෙන් ගියත් සූදානම්ෙන් ගියත් කුරුල්ලෙක් දැක්කයි කියලා හිතමු සමනලෙක් දැක්කයි කියලා හිතමු මලක් දැක්කයි කියලා. එතකොටම එයා දැනගත්තොත් මම දැන් එකම යුතුයකම තමයි ආපහු අරමුණට හිත ගන්න එක කියලා බැලුවොත් එහෙම නැත්නම් නැවත තිබුණු දැනට හිත ගන්න එක කියලා බැලුවොත් අර කුරුල්ලගේ තියෙන විචිත්‍රත්වයට මොකද වෙන්නේ? අර මලේ තියෙන වර්ණාවලියට මොකද වෙන්නේ? අර සමනලයාගේ තියෙන ලස්සන ගතිය අපිට පේනවා අපි වර්ධේ බඳව ගන්න තියෙන ගතියක් කියලා. කවුරුදෝ අර කවුළුවෙන් සිනහා සීයේබි කම්කලේ මා වෙලාගෙන මා තලන්නද ඉතුරු කැලේ මතක නෑ මට එතකොට කොස්ස දාපු ඒ අම්මන්ඩිගේ මූණ ලස්සන වෙන්න ලස්සන වෙන්න මට තැලීම වැඩි පෙලීම වැඩි කෙලස් වැඩි. ඒ වගේම මට නික්ලේශී තැනකින් ගිහිල්ලා අපි තක්මනකදී හිත පිට යනකොටම අපි දැනගත්තොත් දැන් මගේ එකම යුතුයකම තමයි හිත පිට ගියර කරන්න දෙන්නේ. මං ආපහු නැවත හිතපු අරමුණට ගණ්ඩ උත්සාහ කරන යෝගාවචරගේ මානසිකත්වයෙන් බැලුවොත් අර රූපේ විචිත්‍රත්වයට මොකද මේකේ විවර්ණ වෙනවා. ඒකට බුදුදහමසේ කියනවා විරංජනේ වෙනවයි කියලා. ඒකේ රසය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ දිහා ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් කවුරු හරි මේ බොහොම ලස්සන රංගනයක් රංගපානකොට ඒක පේන්නේ මාර පාශයක් විදියට. ඒ නාගසමාල හාමුදුරුවෝ පින්නපාත පාත්‍රය අරගෙන පින්නපාතේ වයි. වයින්නකොට නලඟනක් හතරමන් හන්දියක හොඳට බීලා හොඳට සංගීත වයමින් නටමින් සින්දු කියනවා. දැන් මිනිස්සු රසාවට යන කට්ටිය තමුඩ ලියාගෙන ඕක දිහා බලාගෙන ඉන්නවා. මේ හාමුදුරන්ට පේනවා මේ නලඟනක් අඟනවා දැන් මේක නිසා කොච්චරක් කෙලස් වැగిරෙනවද කියලා. මේක මායාව විසින් අටවන ලද උගුරක් උගුලක් කියලා ඒ පිණ්ඩපාති යන ගමන් නලගෙන දිහා බලන ගමන් රහත් වෙනවයි කියලා කියනවා. එහෙම නොවි මේක දිහා බලන්න හිටියානම් ඒ හාමුදුරුව කරන්නේ විෂම දර්ශනයක් බලන්නේ මේ මේ පුරුෂයෙක් විසින් ස්ත්‍රී දර්ශනයක් බලන නොකල යුත්තක්. නමුත් නාගසමාන ස්වාමීන් කතාව කියලා තියෙන උන්වහන්සේ සූදානම් වෙලා යන්නේ මේක දකින්නකොටම දකින්නේ පාරයිනේ අටවපු උගුලක් කී දහහක් කිලෝරක් නැති අපාගමනකට පාර හදා ගන්නවද කියලා ඉතියා බලනකොට එන සංවේගයක් තියෙනවානේ. අර අම්මන්ඩික රංගපෑම දක්ෂ වෙන්න වෙන්න වැඩි කෙලෙස් ප්‍රමාණයක් නෙන්නේ. අන්න ඒ විදිහට මේක දිහා බැලුවොත් මේ ලස්සන කරලා තියෙන ලෝකේ අපි කරන්නෙම නූපන්න කුසල් අපිට වික්‍රීම සඳහා කරන දෙයක්. මේ කියන රූපලාවන්‍ය මේ අංග මේ චලන ඉවර කියන්නේ ඇත්තටම අංග සංස්කරණය කියලා. ඒ සකස් කිරීම සේරම කරන්නේ කාගැරියේ ඇට්‍රැක්ෂන් එක ගන්න. එතකොට වෙන්නේ මොකද්ද? අහිංසක හිතක්. අහිංසකයි කියන්නත් බෑ කඩප්පුලි හිතක්. අහුවෙනවා. මේ අම්මණ්ඩිගේ දෝෂේ නෙමෙයි. එහෙම හිතන්න යන්න එපා. අම්මණ්ඩිගේ දෝෂේ නෙමෙයි. අර Taman ළඟ තියෙන මේ ඒකට ඇදිලා යන ගතිය. ඒක තියෙද්දි මොකක් තිබුණත් එළිය ප්‍රශ්නයක් නැහැ. නමුත් නාගසමාල ආමතුරු මේක පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ අම්මණ්ඩි කරන වැඩේ ඒ chance කලින් භාවනා කරපු නිසා මේක දකින්නේ රසාස්වාදයේ දනවන එකක් විදියට නෙවෙයි අටවන ලද උගුලක් කියලා. ආන්නේ විදියට මේ ලෝකෙ දිහා බැලුවොත් සිද්ධාර්ථ කුමාරයා ගිහි කියතරින් ඉස්සල්ලා අර නාටිකාංගනාවල් දිහා බලන මොකක් හිතෙන්නේ නැද්ද? බුද්ධ දන්තිරෝ දන්නවා මෙයා පැනලා යන්න ඉන්නේ කියලා. නිින්ද යනකම් වන්දි වට්ටෝ වෙනවා නාටිකංගනවා වෙනවා නටලා වයලා කොහොම හරි කරලා මේ නිින්ද යන බවට බලාගනින් කියලා. ඉතින් යුවරජතුමා කරන්නේ මොකද්ද පිටිය දිහාට හැරෙන. එතකොට කායවත් දැන් එකම ප්‍රේක්ෂකයා ඉන්නේ ඌත් බලන්නේ නැත්තම් කාට පේන්න නටන්නද? කිසිම රංගනයක් නැහැ. ඉතින් බලන්න ඉන්නවා ඉන්නවා බෑ ඊට පස්සේ එහෙම මේ මිනිස්සු වැටිච්ච වැටිච්ච ඇතේ නිදා ගන්නවා ඊට පස්සේ බලනකොට පේනවා දැන් මේගොල්ලෝ කවුරු හරි බැලුවනම් කොච්චර උනන්දු මේ රංග තාල දානවද කවුරුත් බලන්න නැත්තම් දැන් මොකද වෙලා තියෙන්නේ උන්ට උඩින් තමයි පැනලා ගියේ ඉතින් ඒක නිසා අපි එදිනදා ජීවිතය ගත කරනකොට අපි කොච්චරක් ඒ වගේ දුර්වල චරිත වලට ඇස්වදින විදිහට හිත ගන්න විදිහට මේ කරන දේවල් දිහා බලනකොට අපි සංසාරේ කොච්චර කරලා ඇද්දේ වගේ දේවල්. ඉතින් එහෙමනම් මේ භාවනා කරන්න ගියාම මේ වගේ නරක මේ පටිසන්ධි වෙනවනේ. ඒ නිසා අපිටත් භාවනා කරනකොට ඇත්ත එක වහගත්තත් එක එක ಜಾති රූපපේ. සක්මන් කරනකොටත් එක එක හොල්මන් එනවා. ඒ හොල්මන් වලට බනින්න යන්න එපා. එතකොට කැකිලි රජුගෙන් අඬ තීන්දුව තමයි දෙන්න වෙන්නේ. මේ කලයකට ඇදුනේ ඇදුනේ අර ලස්සන ගෑණියක් ඉස්සරහින් යන්නේ ඉසයි කියලා ගෑණි තමයි ඉල්ලලා මරන්න ඕනේ. අද තියෙන සදාචාරවාදීන්ගේ කතත් එච්චරම තමයි. ඒ සදාචාරවාදීට නිවන් නිවන් දකින්න බැරි මේ හෙළුවැලි රූප පාරයිනේ ගහලා හින්දිද ගෑනුන්ට රෙදි ඇන්දුවොත් වැඩේ හරි කියලා හිතෙනවා. හැබැයි එකම සදාචාරවාදීකට තේරෙන්නේ හෙළුවැලි ගෑනු රූප තරමටම බුදුහාමුදුරන්ගේ රූපෙත් විකුණනවා. ලංකාවේ එක සුමානකට අච්චු ගන්න බුදු පිළිම ප්‍රමාණය කොච්චරක් කියලා දීතාන. වෙසක් එකට අච්චු ගන්න බුදු පිළිම පණ කොච්චරද කියලා හිතන්න. එක සුමානකට පස්සේ මට මොකද වෙන්නේ? කුණු වලවල්. ඊයර හඳුන් කూరు හදන මුස්ලිම් මිනිස්සේ කර්මාන්ත දිනුනේ ඉස්සල්ලා කඩේකට ගියාලු වත් කන්න. වත් කාට පස්සේ අත පිහන දෙන කොළ ගැලක් නේ කාලේ. ඒ දෙන දේ බුදු පිළිමයක් තිබ්බා. එසේ ආ ඩ්‍රයිවර්ට කතා කරලා කිව්වලු මේ බලපන් වෙච්ච වැඩේ. මේකෙන් කොහොමද මං අත පිහන්නේ? මේ උඹලගේ සාස්තුන් වහන්සේනේ කියලා මිනිහා ගෙනියලා මිනිහා වාඩි වෙලා ඉන්න මේසේ වීදුරු රැටින් තියාගෙන ඉනවා කවුරු හරි ආපුවම කියනවනේ මේක මේ බත් කාලා අත පියන්න දීපු කොලයක් අපේ ආගමේ අභිනායකතුමාගේ රූපයක්වත් හදන්න දෙන්නේ නැහැ සංකේත මොකක්වත් නැහැ මොකද කිසිම සංකේතයකට සලකන්න අපි දන්නේ නැහැ ඉතින් මේව ලස්සන කර කර ලස්සන කර කරන්න පුළුවන් කෙලෝරකතු කරන්න පුළුවන් නමුත් ඒකෙන් කෙලෙසයක් උපදීද කුසලයක් උපදීද කියලා කියන්න බෑ බලන කෙනාගේ හැටියට. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ බාහිර නිදර්ශන අනුව අපි මේ යම් වෙලාවක හිත කෙලස් නැතුව සුද්ධ කරගත්තයි කියලා හිතමු తాවකාලිකව හරි සුද්ධ කරගත්තට පස්සේ එක එක දේවල් වලට ඇදිලා යනවනේ. ඒ ඇදිලා යනකොට හිත ආතුර නැත්තම් හිත මේ ගැන දන්නවනම් ඇදිලා යනකොටම අපිට ඒක දැනගෙන ආපහු ඉන්න අරමුණට එන්න පුළුවන් නම් බලන්නේ බලන දෙයට මොකද වෙන්නේ කියලා. ඒ දේ තියෙන විචිත්‍රත්වය ඒ දේ තියෙන මනබඳන ගතිය නැති වෙනවා. ඒ කියන්නේ ඒක කොච්චර මනබන්ධනීය දෙයක් වුණත් භාවනාවේ ප්‍රගුණ භාවයක් තියෙනවා නම් Tamanට බේර ගන්න පුළුවන් ඈත නොගොහි. ඒකෙන් කියන්න තියෙන්නේ අපේ හිත වැඩියෙන්ම කෙලස් තියෙන එක හොයමින් ඉන්නේ. කොයි වෙලාවෙ බැලුවත් රූප, ශබ්ද, ගන්ධ, රස ඔක්කොම තියෙනවනම් වැඩිම කෙලස් තියෙන එකට තමයි ඒක ඉබේම ඇදලා යන්නේ හැටි. මිටි තනින් වතුර බැසයේ කියලා ප්‍රස්තාපිරලා තියෙන. ඉතින් එහෙව් කඩප්පුලි නොකෑමනා දහපතුරා පට්ටපතුරු හිතක් තියාගෙන කොහොමනම් නිවන් දකින්නද? කොහොමනම් නිවන් දකින්න? ඒක ඒකේ ඒ ගතිය, ඒ කඩප්පුලි ගතිය, ඒකට ඇදෙන ගතිය දැනගන්නේ කොහොඳ නරකද කියලා ඇහුවොත් මිශ්‍ර අදහස් පහළ වෙන්නේ සමිතියෝලි. මගේ හිතේ මේ තරම්ම කෙලෙස් වලට අදින ගතියක් තියෙනවා. ඒක නොදැනින්න එකද හොඳ දැනගන්න එකද? එහෙම නැත්නම් කියනවා තමන්ගේ ඔළුවේ තම මාස දෙකකින් මැරලා යන විදිය fast growing tumor එකක් තියෙනවා පිළිකාවක්. මේක දන්න එකද හොඳ නොදන්න එකද? දැනගත්ත ගමන් මැරෙන්න නටනවනේ. ගෙදර ඔක්කොමලත් මැරෙන්න හදනවා. දොස්තරටත් දොස් කියන හෙන හෙන ගහපන් ගනම් බලපෑ අයියකෝ මගේ ඔළුව විතරක් පිළිකায়න්නේ අල්ලපු ගෙදර කටෙන්න එපාද කියලා. ඒක තිබුණාට ගමන්නේ නොදැන. මුන්ගේ දැනගන්න එක පිළිකාවක් පිළිබඳව හෝ ඥානය කවදා දුකක් දෙන්න බෑ. ඒ නිසා මගේ හිත මේ තරම්ම නොකෑමරයි. මගේ හිත මේ જાති කියලා මේක දැනගන්න අපි අර රූප රූප අතර තියෙන වෙනසත් පෙන්වන අතර රූප නැති වෙච්ච වෙලාවක මේ රූප වලට මේක ඇදිලා යන හැටි පින්නන්න පටන් අරගත්තොත් ගැලවෙන්න බැරුවා වගේ පේනවා. ගැලවෙන්න තැනක් නැහැ. නමුත් මෙතෙන්ද ඇවිල්ලා එන කෙනා දැන් සෑහෙන ගැලවිලා. එයා ළඟ වීතිකම කෙලස් නැහැ. පරිඋත්ථාන කෙලස් නැහැ. අනුසේ විතරයි තියෙන්නේ. ඒක දකින්නටත් බය හිතෙනවා. ඇත්තටම බය වෙන්න නෙමෙයි තියෙන්නේ සතුටු වෙන්න. අපි එදිනදා ජීවිතේ ගත කරන මේ අනුසය විතරක් නෙමෙයි. පරිඋත්තරණක් තියෙනවා වීතික්කමක් තියෙනවා. ඒව ඒව බරපතල කෙලෙස්. දැන් මේක දැක්කට පස්සේ සාසනයක් තියෙන කාලේ විතරයි අපිට මේක යථා විදියට දැනගෙන ඉදිරි ගමනට එහෙම නැත්නම් තව මීටදී assume තැනකට යන්න පාර කැපෙන්නේ. ඒ නිසා මේවා දකිමින් දකිමින් ඊට වැඩිය එහෙම නැත්නම් මේවා දැකපු උත්මයන්ගේ දිහාවට යනවා මිසක්කා මේවා නොදැක මේ බයිලා කතා කරන මිනිස්සු. එහෙම නැත්නම් මේ විකාර කතා කරන જાතියත් එක්ක හැතිරෙන්න ගියොත් අපි අර ලබාගත් එකගතාවේ එකලසවත් ගන්න බෑ. ඒ නිසා භාවනා කරනකොට අපි සත්පුරුෂ සංසේවනේ තියෙනවනම් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා දේශනා කරපු මේ ධර්ම කොටස් අපි පරිශීලනය කරනවා නම් තාමත් ඉඩ තියෙනවා. තාමත් ඉඩ තියෙනවා. ඒකට දෙවන්නේක් බලපාන්න. කිසිම බාහිර ලෝකයේ හෝ දෙවන්නේක් බලපාන්නේ නැහැ. ඒ මොකද මෙතෙන්ද එනකොට මේ යෝගාවචර සෑහෙන වැඩ කොටසක් කරගත්ත කෙනෙක්. මේ ලැබලා තියෙන එකත් මේ යෝගාවචර හැකි සංඥාවෙන් බලන්න හිටියොත් මේ Taman ළඟ තියෙන මේ වැඩි කෙලෙස් තියෙන තැන මේ ඇදිලා යන ගතිය තියෙන තාක්කල් මිච්ඡා සංකල්ප තියෙන තාක්කල් ඊට වැඩි අහතුරක් නැහැ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනා. මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් හොරෙකුට යම්සේ දඬුවම් කරයිද? වෛරක්කාරයෙක් වෛරක්කාරයට දඬුවම් යම්සේ දඬුවම් කරාද? ඒ වගේ චාරයක් නැති හිතක් ඇති මිනිස්සයා ඒ චාරයක් නැති හිතෙන් අනිට වැඩි දඬුවමක් Tamanට කරගන්න. ඒකල අපි කියනවා බාහිර ලෝකේ හදන්න ඕනේ අරක හදන්න ඕනේ මේක හදන්න ඕනේ. ඒක කරන්න බෑ මේ වීතිකම කෙලෙස් නැති කරගත්ත පරිඋත් ทาน කෙලෙස් නැති කරගත්ත මටත් මේ මේක කොච්චර අභියෝගයක් විදිහට පේනවා නම් ওই ලෝකේ හැදිලා පැත්තක දාලා මේ ඉදිරියට කරන්න තියෙන එක යන්න නම් ඒ ඉතුරු වෙලා තියෙන ඔය විඥානං ඡායතන අකින්චඤ්ඤායතන කියන මේ ආවාස එක එක හන්දි ස්ථාන නැවතුම් පොළවල් හරහා ඉදිරියට යන්න ඕන. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ ආකාසානං ඡායතන වගේ දේවල් විස්තර කරනකොට කවදාකවත් මේ විපස්සනා යෝගීන්ට අදාළ වෙන්නේ නැහැ කියලා තමයි කියලා දෙන්නේ. මොකද මේක සමතය භාවනාදී හම්බෙන වශී කරගත යුතු தত্ত্ব. නමුත් තාත්‍රණ ධ්‍යානට යනකොට තමන්ගේ අරමුණ සියුම් වෙනවා කියන කාරණාවේ ප්‍රායෝගික පැත්ත. එහෙම නැත්නම් ඒකේ අත්දැකීම් පැත්තට ගත්තොත් තමන් භාවනා කරන අරමුණ ඒ වගේ සියුම් වෙන හැටි තමන්ගේම කය සම්පූර්ණ වගේ සිවුම් වෙන හැටි දැනගත්තට පස්සේ අපිට මේ නම්බුනාම අවශ්‍ය කරන්නේ අසවල් ධ්‍යානෙ ලැබුව අසවල් ධ්‍යානෙ ලැබගන්න කෘත්‍ය ලාභේ ලබන්න පුළුවන්. ඒ කෘත්‍ය ලාභේ ලැබපු කෙනාට ඒක දියුණු කරන්න තව ක්‍රම ක්‍රම සහ විදි හිතා ගන්න පුළුවන්. නමුත් මේ සාරිපුත්‍ර සාංශේ මේකෙදි මේ නව ආනුපුබ්බ විහාර කියන තැනේදී මේ සමතකාරයෙන් විතරයි කියන කතාව කියන්නේ නැහැ. එහෙම මොකුත් නැහැ. හැබැයි සාමාන්‍ය බණ කියනකොට කියන්නේ මේවා ධානලාභී යත්තන්ට විතරයි කරන්න පුළුවන් අනික කටියට බෑ කියලා. නැත්නම් ඒ නිසා අපි කෘත්‍ය කෘත්‍ය වශයෙන් බලනද අරමුණක් ගෙවිගෙන යනකොට අපි කොහොමද ඒකට කටයුතු කරන්නේ? ඒ ගෙවිගෙන යන தત્ත්වය දියුණු කරලා ආපහු කරදරයකට නැත්නම් අරමුණකට එනකොට කලබල වෙනවද නැත්නම් අර ලැබිච්ච විවේකෙදී නැති කර නැති වෙනකොට කලබල වෙනවද කියලා බලලා මේක නැවත නැවත වැඩි කිරීම සඳහා කටයුතු කිරීමේදී සර්වඥාන්සේ සඳහන් කරලා තිනවා යම් තැනක අපි මොනක්වත් මොන දැන තත්යකට. ඒ කියන්නේ සංඥා කියලාම නැහැ. පටික සංඥාවකුත් නැහැ. කොහි කියද කියලා ඇඩ්‍රස් නැහැ. නානත් සංඥාවකුත් නැහැ. එහෙම ඉඳලා එක පාට සද්දයකට අවදුණයි කියලා හිතුවා. වේදනාවකට අවදුණයි කියලා හිතුවා. හිතවිල්ලකට අවදුණයි කියලා හිතුවා. එතකොට තමයි යා දන්නේ ඊට ඉස්සෙල්ලා මේ තුනම තිබිලා නැහැ කියලා. ඒකෙන් දැද්දි ඒක දැක් ගන්න බෑ. අනිත් වගේ මේ සාපේක්ෂතාවයේ හරහා තමයි අපි මේක අල්ලන්නේ. දැන් අපි එහෙම විවේක තැනකද එක පාට ගැසිලා අවදිුණයි කියලා හිතමු. සද්දයකට වේදනාවට හිතවිල්ලට ආනාපාන මුගේකට හරි අවදි වෙච්ච ගමන් දැන් දන්නවා මගේ දැන් ඇහැටයි මේක ගොදුරුනේ. කනටයි නාසයටයි දිවටයි කයට නැත්තම් හුස්මට නාසයටයි ගොදුරුනේ දැනගත්ත ගමන් සරුවචනංශය අපිට ආරසාව පිළිබඳව ජප මන්ත්‍රයක් කියනවා. මතක් කරන්නයි කියලා කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා මේ එය සාන්තය එය ප්‍රණීතය එනම් මෙතෙක් වෙලා හිටපු උපේක්ෂාව ආයෙසරය පුළුවන් නම් ওই මතුවෙච්ච අරමුණ මෙනෙහි කරලා ඒකත් ගෙවෙනකන් ඉඳලා ආයෙ යන්න කියනවා ඒකට ගියාට පස්සේ ඒක ආයෙ ගැසෙනවා ආයෙත් මොකක් හරි ගැසෙනවා ඒ එන මතුවෙන ඕනෙම දෙයක් එලයි මූල කර්මස්ථානෙම කියලා විශේෂණ වෙන්න ඕනේ මතුවෙන ඕන දෙයකට හිත දාන්න ඕනේ මේක දිහා බලන හිටියොත් මේකත් නැති වෙයි. නැති වෙන්නේ නැත්නම් ඒක තියෙනකම් භාවනා කරනවා. ආයෙත් හිත යන්නේ විවේකයට. ආන්නේ විදිහට මේ ඒතං සන්තං ඒතං පනීතං කියන මේ සාන්තය මේ ප්‍රනීතය එනම් මේ උපේක්ෂාව. ඒ කියන්නේ මේ වෙලාවට මේ යෝගාවචරයට කාය සංකාර වචී සංකාර දෙකම ගෙවිලා. ඒ වගේ ඉතුරු වෙලා තියෙනවා තියෙන්නේ චිත්ත සංඛාර විතරයි සංඥා වේදනා දෙක විතරයි. එයා ඒ සංඥාත් නැති වේදනාත් නැති ඒ தત્ත්වයේ ක්ෂණ මාත්‍ර වශයෙන් එනකොට ඒක ඇබ්බැග්යක් හෝ පය පැකිලි වැටීමක් හෝ බුරුවලක් විදිහට සලකන්නේ නැතුව ඒකේ ශීර්ෂයෙන් ඒකේ පදනමෙන් රූප දිහා බලන ඒ මොනක්වත් නැති එක තමයි ප්‍රകൃතිය ඒකේ ඉඳලා එන රූපයක් මෙනෙහි කරලා භාවනා කරලා ඒක නැති වුණාට පස්සේ ආයෙත් අර නැති සාන්ත වූ ප්‍රණීත ත්‍ත්වයට යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචර තියෙනවා එවැනි தත්වයක් එවැනි දෙයක් කරනකොට මේ හුදේකලාව කොච්චර වැදගත්ද කියලා. පටන් ගන්නකොටම කියන්නේ හුදේකලාවේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒකෝට තමයි ආපව අර්ථත්තට යන්න පුළුවන් වෙන්නේ රූපේ ගැන මෙනෙහි කළා. ඒ වගේම විවේකයේ තියෙන්න ඕනේ. මේ හදිසිය කෝච්චියට දුවන්න තියාගෙන භාවනා කරන්න බෑ. ඒ වගේම පුදුමාකාර විශ්‍රාමයකින් කරන්න ඕනේ. කමන්නේ සද්දාවට කමන්නේ මම ඒක භාවනා කරනවා ආයි විවේකයට යනවා. ආය සද්දයක් වෙනවා. ආය විවේකයට යනවා. ආන්නේ විදිහට මේක දිගින් දිගට කරගෙන යන්න අවශ්‍ය මූලික සලස්ම තමයි සතිපට්ඨානක වගේ සූත්‍රවල මුලින්ම කියලා තියෙන්නේ අරඤ්‍යගත, රුක්ක මූලගත, ශූන්‍යාකාරගත. ඒ වගේම තමන්ගේ හුද්ධි කලාව විතර මේ නිවනට ආසන්න කාරණාවක් තව ඇත්තේ නැහැ. ඒක නිසා මේ ඇලි ගලි වාතේ කෙරුවට අතේ දුරින් ඉඳගෙන වැඩ කටයුතු කරන්න. ඉන්න වුණොත් එම නැහැනේ දින කැවුත් හරි ගමන් නැතිලා මෙන්න මේ දොළපිටිනිය ගනින් මට යන්න දරපන්. එච්චරයි ඉල්ලන්න තියෙනවා. කොහොම කරත් මරණ වෙලාවදී ඔක් කරන්න වෙයි. බණ භාවනාවට නෙමෙයි මරණ වෙලාවදී කොහොමඩක්වත් ආයේ මේ අනිදායක විනාඩියක් පොඩ්ඩක් හිටවම් මචං මේක අසංකල එනකන් කියලා මාරයත් එක්ක ඒ ගිවිතුම් ගන්න බෑ. උන් දැ ඔක්කොම මාරය විතර ප්‍රජාතන්ත්‍රවාදී කවුරක්වත්ම නැහැ. කිව්වොත් කිව්වා. ආයෙ එක තප්පරයක්වත් දෙන්නේ නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් කරලා බලන්න. මේ ඉන්නකම්ම පොඩ්ඩක් මේකෙන් ඈත් වෙලා ඉන්න බලන්න. ඉතින් අපේ සාමාන්‍ය දක්ෂකම කියන්නේ ඕක නෙවෙයිනේ. අපේ දක්ෂකම තියෙන බොහෝ ජනප්‍රිය වෙන්න බොහෝ ඇලි ගලි වාසයට. ඉතින් ඒ තාක්කල් අපි මේ භාවනා කරලා මේකටපත් උනත් ඒකට කියන්නේ මේක උපයා ගන්න දක්ෂ උනත් උත්හාන සම්පත්තිය තිබුණත් ආරක්ක සම්පත්තිය නැහැ. මේක රකින්න දන්නේ නැහැ. ඒකට කියනවා හෝදෝද මඩි දානවායි. මේක ඒක ගිහි ජීවිතය කියන්නේ 100 100ක් ඔච්චර තමයි. ඔල්ලුවන් තරම් තට්ටමලා භාවනා කරනවා. ඔන්න ගෙදර ගිය ගමන් ආයෙ මොකුත් නැහැ. අර ඔක්කොම කක්කා ඉවරයි. පලියක් ඇදගෙන ගාගෙන බැනගෙන රණ්ඩු කරගෙන ඕන්න එනවා ආයෙසරයක්. ඒ ගියා මේ ගියා කක්කා ගියා කියාගෙන එනවා. ඒත් වටිනවා මොකද මට හැකියාව තියෙන බව තේරෙනවා. හැකියාව තියෙනවා. ආයෙසරයක් ගෑවෙන්නේ අපේ චර්යාවේ වැරද්දක් තියෙනවා. ඉතින් අපි අහලා බලන අයට දොස් කියන්න ගත්තොත් කවදාකවත් හරියන්නේ නැහැ. ඒ නිසා මේක ලබනද ඒතන් සන්තන් ඒතන් පණීතන් යද්දංගුපෙක්කත් කියලා කරන්ද. නමුත් මේ ලබන මේ தত্ত্বය මේ මේ සමතුලිත භාවය වඩා වර්ධනය වීම සඳහා ආරස්සා කළ යුතු පැත්තක් තියෙනවා. මේ ලබාගත් දේ උත්හාන සම්පත්තිය ආරක්ක සම්පදාව. ඒක තමයි අද ආර්ථිකේ නැත්තටම නැති. අද එකක් හම්බුනොට දෙකක් වේදම් කළා විතරයි. පරණ තිබුණ මිනිස්සු කරන්නේ හම්බ වෙච්ච දේ පුදුම විදියට අරසා කරගෙන අර පිටිමැස්පෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් ඒක පේන්න තියෙන්නේ මේ වැද්දන්ගේ වැඩ, සෝෂලයිස් වෙච්ච නැති කට්ටියගේ වැඩ කියලා විදමාධික වෙලා තියෙනවා. ඒකම තමයි භාවනාවට අවශ්‍ය කරන්නේ. උපයා ගන්නා ලද්ද අරසා කරන එකයි තියෙන්නේ. ඒක කාටවත් දොස් කියන්න නෙවෙයි තියෙන්නේ. මෙහෙම හරි හම්බෙච්ච එක හොඳයි. යම් ආකාරයකට ජීවත් වුණොත් මට මේ විවේකයේ මට මේ හුදකලාව මට මේ ආකාශයේ ලැබෙනවා නම් හොඳයිද කියලා ආන්න ඒකට සැලසුම් කෙරුවොත් මේ ජීවිතේ අත්දැකීම මම කියන්නේ කිසිම කෙනෙක් අපිට බාධා කරන්නේ. බාධා කරන්න බෑ. ඒකට ක්‍රමසා විදි තියෙනවා. ඒ ක්‍රමසා විදි මතක් වෙන්න නැත්නම් දිනු වෙන්න අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.